නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ දයං නිසිතෝ කෝයං කච්ඡායන ලෝකෝ යේ බුයේන අත්තිතං චේව නත්තිතං ච ලෝක සමුදයංච කෝ කච්ඡාන යතා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිතා සානහෝති ලෝක නිරෝධං කෝ කච්ඡාන යතා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්තිතා සානහෝති ශ්‍රද්ධා උපසම්පන්න පින්වත්නි අපි ප්‍රධාන වශයෙන් බැලුවොත් මේ භාවනා වැඩමුළුවක යෙදিলা මුළු දීලා ගත කරන අවස්ථාවක් මේ භාවනාවේදී ගත කරන පිසත් එක්ක පැත්තෙන් බලනකොට අපි ඉන්නේ තුන්වෙනි දවසේ ඉතින් හැමදාම අපි දවසේ ධර්ම දේශනා සඳහා මේ වගේ කාලයක් ගත කරනවා ඒ අනුව අපි ධර්ම දේශනාවක් වශයෙන් හමු වෙන තුන්වෙනි අවස්ථාව මේ ධර්ම දේශනා තුනම අපි කරගෙන ආවේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච වටිනා සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන කච්චායන සූත්‍ර කච්චායන පොත් කියලා නම් කරලා තියෙන සංයුත නිකායේ නිදාන වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍ර පිටකයයි සූත්‍රය. ඉතින් මේ දේශනාය අනුව දේශනා මාලාවක් විදිහටයි පෙළ ගැවුනේ නැත්නම් දේශනාවලියක් විදිහට. එතකොට මේ කච්චාන පොත් සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් සරුවචන් වහන්සේ අපට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් මේ දේශනාවලිය අපි මූලික තේමාව වශයෙන් තියාගත්තේ මේ සම්මා දිට්ඨිය කියලා සඳහන් කරන මාතෘකාවයි. මේක සම්මා කියන විශේෂණ පදයෙන් කරපුවාම දිට්ඨිය තමයි මෙතන ගන්නේ. දෘෂ්ටිය දැකීම මේක ප්‍රඥාව වශයෙන්මුත් අපේ ශාසනික විවහාරවල සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සම්මා දිට්ඨිය කියන එක බොහොම ආධ්‍යාත්මික ජීවිතයට වැදගත් කොටසක්. ඉතින් ඒ දෘෂ්ටි ඍජු කර ගන්නකම් අපි අසරණයි අනාථයි අන්ධයි. ඉතින් අපි මේ කරන අවසෑම ශාසනික කටයුත්තකදීම කරන්නේ දිට්ඨිච්චු කර්ම කියලා මේ වක ගැහිච්ච වංක වෙච්ච චපල වෙච්ච මේ දෘෂ්ටි ඍජු කර ගැනීම තමයි. ඉතින් ඒක එච්චරම පහසු වැඩක් කියලා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. පහසු වැඩක් නොවෙනවයි කියලා කියන්නේ ලෝකේ ඉන්නා වූ සත්ත්ව සංඛ්‍යාව ගත්තොත් ඒකෙන් බොහෝම සොච්චමයි පොඩ්ඩයි මිනිස්සු ඒ මිනිස්යන්ගෙමුත් මිත්‍යා දෘෂ්ටිකයන් සහ සම්මා දෘෂ්ටිකයන් සලකලා බලනකොට ඉතාමත්ම සුළු පිරිසයි සංඥා දෘෂ්ටිකය මිනිස්සු ඉන්නේ අනිකත් බොහෝ විට දැක දැක දන දන ඒ වගේ මිත්‍යා දෘෂ්ටි මතවල යෙදී ගත කරන හැබැයි ඒ ඇත්ත හිතාගෙන ඉන්න ඇති අපිත් ඉන්නේ සම්මා දිට්ඨියක කියලා. නමුත් නිදහස් බැලමක් විරුද්ධ බැලමකින් බලනකොට ඒ දෘෂ්ටිගත ගතිය පේනවා. ඉතින් ඒ නිසා මේ අතරතුර උගත්තු ඉන්නවා, සිල්වත්තු ඉන්නවා, ගුණවත්තු ඉන්නවා, ධල්ලිවත්තු තේරත්තු ඉන්නවා, එක එක දක්ෂකම් දිනත්තු ඉන්නවා. ඒ උනත් සමස්තයක් වශයෙන් මිච්ඡා දෘෂ්ටි කන්දකාරය ගත කරනවා. ඒ නිසා දෘෂ්ටිය ඔය හිතන තරම් අයින් කරන්න ලේසි නෑ. ඒ නමුත් අපි ශාසනික වශයෙන් බලනකොට සරුවචනාසී ඉදිරිපත් කරපු මේ මඟඵල වැඩපිළිවෙලේ සෝවාන් වෙනකොටම දෘෂ්ටි කඩා ගන්නවා. කන්නා මාන දික්ඛි කියන තුنين සෝවාන් වෙනකොටම කඩලා දාන්න පුළුවන්. ඉස්ලාම කරන්නේ දෘෂ්ටි. ඊටපස්සේ තමයි තණ්හාව කරන්නේ ඊටසේ මාන කරන්නේ. ඉතින් සා දෘෂ්ටික පැත්තකින් බලන කලන්න ලේසි කිරිබිම් මල් නැට්ටක් වගේ අලකොල පිටක් වගේ එකක්. නමුත් ඒක වහයලා ගත්තට පස්සේ වරදට යොමු කරගත්තට පස්සේ මේ මනුස්සයා ඉතින් දිගටම ඇසඳ වෙච්ච කෙනෙක් වගේ ඒ දෘෂ්ටි වැරදි දෘෂ්ටි දිගේම යනවා. ඉතින් ඒ නිසා සර්වචනංශේ මේ වගේ ජීවිතේ බොම් බහගත්ත අතුලාන්තයක් ඇති ගැඹුරු ධර්මයක් ඍජු කර ගන්නකොට ප්‍රතිපදාකට බහිනකොට එක රැකින් එක වරෝකින් කරන්න පුළුවන් වැඩක් විදිහට පෙන්නලා දීලා නැහැ. ඒක බොහොමත්ම හිමිහිට ටික ටික ටික ටික සුද්ධ කරගෙන යන වැඩ පිළිවෙලක් තමයි පෙන්නලා තියෙන්නේ. ඉතින් මේවා විසුද්ධි ක්‍රියා. සුද්ධ කිරීමේ ක්‍රියාපටිපාටියක් විතර වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒව නැත්තම් දුණු ගෙඩියක පොතු වරින්න වගේ පැංගිරි වැඩි, ගොරෝසු වැඩි, ලොකුම පිට පොත් ඇරියට පස්සේ ඊගා පොත්තමක් වෙනවා. ඒක ඊට වැඩිය සියුම්. ඒක ඇරියට පස්සේ ඊටතරී තාම සියුම් පොත්තක් හම්බ වෙනවා. ඒක අයින් කරුවට පස්සේ ඊට යටින් තියෙන පොත් ආර වෙනවා. එමේ මේම එක එක තිරේ තිරේ ගලවනවා වගේ කාගෙන ඇතුළට යන ක්‍රමකින් තමයි මේ දෘෂ්ටිය ඍජු කර ගන්න වෙන්නේ. ඒ නිසා ඒ ਸਰවචනසගේ උගන්වීමේ තියෙන මේ ගැඹිරත්වය, විස්තරත්වය, විෂිතුරු තත්වය නිසා ඒකට සර්වඥාන්ස වැඩ ඉන කාලෙ හිටුව මේ කච්චානගොත්ත කියන ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් සර්වඥයන් අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියනවා කෙතකින් සම්මාදිට්ඨි වෙන්නේ වෙයිද කියලා. ඉතින් එතකොටම සරුවචනසි ඉස්ලාම් දෙන්නේ සම්මාදිට්ඨිය දෘෂ්ටිය පිළිබඳව ලෝක මතයයි ලෝක සමීක්ෂණයක් කරලා කියනවා ද්වයන්නිශ්චිතං ද්වේනිශ්චිතං කෝයං කච්චාන ලෝකෝ යේබුයේන අචිතං චේව නචිතං මේ ලෝකේ කච්චායන ලෝකේ ඉන්න සත්තු අතව සත්තු මේ මිනිස්සු ගත්තොත් ඒ ඔක්කොම දෙපිලකට බෙදලා ඉන්නවා මිත්‍යා දෘෂ්ටි දෙකකට යමක් ඇතයි කියා ගන්නවා සහ නැතයි කියා ගන්නවා. ඉතින් මේක මේ ඇතයි කියා ගන්න <clears throat> කොටහ පසුකාලීන ආචාර්ය වහන්සේලා පෙන්නන මේ ශාස්ත්‍ර දිට්ඨිය නැත්නම් ආත්මෙන් ආත්මෙට දිගට යන නොබින්දෙන නොසැලෙන විනාශ නොවන ආත්මයක් තියෙනවා කියන එක වාදයක්. අනිත් එක නාස්තික දෘෂ්ටිය නාතික දෘෂ්ටි කියලා කියන්නේ මේ ජීවිතෙන් පස්සේ ආය ආත්මයක් නැහැ. මොඳින් හටි නරකෙ පිටියට ආය කර්ම ගවන්න වෙන්නේ නැහැ කියලා මෙන්න මේ දෘෂ්ටි දෙක තමයි එදා සර්වඥාච වැඩ ඉන කාලේ තිබුණේ. ඉතින් ඒක අදත් එහෙම තමයි. ඉතින් මේ විදිහට සියලු සත්වයෝ විශේෂ පෘථග්ජනයෝ මේ දෘෂ්ටි දෙකට වැටිලා ඒ අල්ලාගත්ත දෘෂ්ටි දෙකේ දුවනවා. ඒ දෙකොල්ල ගහ ගන්නවා. අර කියන එක නම් මේක මේකට බොරු කරන හදනවා මේ කියන එක නාරක බොරු කරන හදනවා නමුත් මේ <clears throat> දෙකේ තද බල නිමග්න වෙලා බහගෙන ගිලීගෙන ගත කරාට මේ දෙකෙන් ගැලවුමක් නැහැ ඒක සමාජ විතක අත්කිලමකාන යෝගේ කාමසුකල්ලිකාන යෝගේ වශයෙන් දක්වලා තියෙනවා ඉතින් මේ බව තේරුම් ගන්න යම් කෙනෙක් දැනට තමයි ඉන්නේ මේ පිළ දෙකෙන් එක පැත්තක මේ දෙකම වැරදි මේ අන්ත දෙක අතහැරීමෙන් තමයි මධ්‍ය ප්‍රතිපදාට යන්න පුළුවන් වෙන්නේ කියලා තමන් ඉන්න පිළ දැනට තමන් අහුවෙලා ඉන්න ගැටි මෙතනයි කියලා තේරුම් ගන්න අතර දැන් තමයි විරෝධත්ව ප්‍රකාශ කරන අනිත් පැත්තේ ඉන්නත් එතනයි අහුවෙලා තියෙන කියලා මේ දෙක දැනගෙන මේ දෙකටම අහුවෙන්නේ නැතුව මේ මධ්‍ය ප්‍රතිපදා තෝරා ගැනීමේදී සමාධිත්‍ය විශාල මෙහෙවරක් ඉතින් ඒ සඳහා ਸਰවචනාංශයේ ඉදිරිපත් කරලා තියෙන මේ දෘෂ්ටි ඍජු කර ගැනීම වැඩ පිළිවෙල සම්පූර්ණ ප්‍රතිපදාව විස්තර කරනවා ඒක බොහොම ප්‍රායෝගික එකක් වෙන විදිහකට කියනවා නේද දැක්ක දැක්ක දැන දැන මේ මිත්‍යා දෘෂ්ටිය සම්මා දෘෂ්ටියේ අනිපත අතිම්ම අයින් කරන්න ඕනේ ඒක කවදාකවත් මේ මතු බුදු වෙන අයිති බුදු හාමුදුරන්න කියලා අයින් කරව ගන්න හම්බ වෙන්නේ නැහැ එහෙම නැත්නම් බ්‍රවුන්ස් කම්පැනිට හරි මිලර්ස් කම්පැනිට හරි කොතරම් දින කරන්නත් නැහැ ඒ වගේම සුපර් මාකට් එක ගන්නත් නැහැ ඉතින් ඒ නිසා අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේදී අපි දවසින් දවස ටිකෙන් ටික මේ විදිහට තියෙන වැරදි දෘෂ්ටි දුරවන් කරන, ගෙවම් කරන, ඡේ කරන, වැය කරන වැඩකදී ඉන්නේ. නැත්නම් මේ අල්ලාගත්ත හනමිටි හයියෙන් බදාගෙන මේකමයි සත්‍ය අරක බොරු. ඉද මේව සත්‍යං මේ මෝගමඤ්ඤා කියන අර දැඩි මත ධාරීකමේද කියලා බැලුවොත් අර කලින් කිව්වා වගේ උගත් නුගත් ධනවත් පොසත් දුප්පත් ඥාන පිටින් පැවිදි ප්‍රති කිසිම ભેදයක් නැහැ හැම කෙනාම හනමිතිය බදගෙන ඉන්නේ. ඒකම ඔප්පු කරන්න ඒකම ගහපා දෙන්න මැරිලා ජීවත් වෙලා මැරලා. ඉතින් එහෙව් එකේ මේ විවෘත මනසක් ඇතුව මේ ලැබිච්ච මනස ජීවිතේ ලැබිච්ච බුද්ධ ශාසනය ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිය වැඩ අරගෙන මේ දෘෂ්ටි වශයෙන් අපි ඉදිරියට යෑම සඳහා කටයුතු කරනකොට මේ යුගය අපි මේ ගත කරන යුගය බොහෝ වැදගත්. කාල පරිච්ඡේදයක්. ඒ මොකද මේ ලෝකයේ විනාශයට යනවා, පරිසර දූෂණය වෙනවා, චිත්ත දූෂණ තියෙනවා, මානසික අසහන තියෙනවා. මේ වගේ හොඳට පේන්න තියෙනවා. ඒ බහුතරේ යන පාර අනත්තාය, අකංකාය, අහිතාය, අමනාපාය. කාන්තිවත් නැති අනර්ථය පිණිස, දුක් පිණිස, අහිත පිණිස තියෙනවා. ඒ වුණත් බෞද්ධය තාමත් ඒ කාමයේ හරහා ඒ පාර තමයි යන්නේ. කිසිතාම සුළුතරයක් විශේෂයෙන්ම අපේ પરම්පරාවේ සුළුතරයක් මේක තේරුම් අරගෙන දෙමාපියන්ට විරුද්ධලා හෝ කමන්නේ ගුරුවරයන්ට විරුද්ධලා හෝ කමන්නේ පන්සලට විරුද්ධලා හරි කමන්නේ මගේ විමුක්තිය මගේ සම්මාදිට්ඨිය මම හදා ගන්න ඕනේ කියලා වැලු බැලමට හිතුවක්කාරකමක් වෙන්න තියෙන්නේ සෙල්ලක්කාරකමක් වෙන්න තියෙන්නේ බහැල වැඩකට. ඉතින් ඒ යුග පරිවර්තනයේදී මේ ටික නිසන්වනේ පුදුමාකාර සමාජ ජන විඥානයක නිරූපණය කරමින් අවුරුදු 45ක ඉතිහාසයක් තියෙනවා. 45 පුරාම එකයි. මේ ජීවිතයේදීම නිවන් දැකීම කියන කිසි කෙනෙක් ඉදිරියට ගත්තේ නැති පරමාර්ථයක් ඉස්සරකට ගියා. ඉතින් ඒත් එක්ක නිහඬ සේවාවක් කරගෙන යන අතරේ මේ ජනයේ රටේ නැත්නම් ලෝකයේ ඇතිවෙච්ච මේ ධර්මානුකූලව ආගමනුකූලව භාවනා පිළිබඳ ප්‍රබෝධයේදී සමාන්තර ප්‍රගතියක් පෙන්වගෙන යනවා. ඉතින් ඒ නිසා අපි මේක කියලා වහලයකට එකතුලා ඉන්න පිළිස මොකද්ද යුගයක යුග ශලකුණක් ඇති කරන පිළිසක්. ඉතින් අපට ගැළපෙනවා වටිනවා අපි දවසින් දවස දවසින් දවස ඔය ਸਰවතනanse පෙන්වන විදිහට මේ දෘෂ්ටියේ ඍජු කිරීමක් මුරුදු මෙලෙක් වීමක් අර මේකමයි සත්‍ය අනිත්‍යල බොරු කියන මතය නැතුව යන්න ලෑස්ති කරනවා. අන්නේ බලනකොට අර කලින් කිව්වා වගේ ඒක රැකින් කරන්න බැරි නිසා එමෙිට එමෙිට ටික ටික ටික ටික සුද්ධ කරන යෑම සමයි මේ ධර්ම දේශනාවලියේ දවසින් දවස දවසින් දවස අපි සිද්ධ කරේ. ඉතින් මේ ਸਰවතනanse සහ කච්චානගත ස්වාමීන් වහන්සේ අතර ඇතිවෙන මේ දෙපසින් මතු කරගත්ත මේ සම්මා දිට්ඨිය කියන සංකල්පය මූල ධර්මය අපි වෙනත් සාධක සූත්‍ර ඉදිරිපත් කරගනිමින් අපි බැලුවේ මේ දැන් කාලේ ජීවත් වෙන සාමාන්‍ය උදී ජනතාවට මේක කොච්චර ජීවිතේ කිට්ටු කරගන්න පුළුවන්ද අපි මේ සීල් වැඩ බහා තබලා භාවනා කරන පිටසක් වශයෙන් ඒක කොච්චර සරල සමාජයක යනවාද කියලා බලන්න. ඉතින් මේකේ පළවෙනි දවසේ මේ සම්මා දිට්ඨි වලදී ක්‍රමානුකූලව වෙන්නකොට අඩියෙම යතම තියෙන මේ කම්මසකත ඥාන සම්මාදික්ඛය කියන හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන මේ සම්මාදිට්ඨිය ඒකට අනුගාමීව කෙනෙක් තුල සීලය පිළිබඳව ඇති වෙන වගවීම සදාචාරාත්මක වගවීම විතික්කම කෙලෙසුත් කියන මේ තුනේ සම්බන්ධතාවය දැක්කා. විතික්කම කෙලෙස් වෙනවා කියලා කියන්නේ සමාජයේ තියෙන සමබරතාවයේ කඩලා නීති උල්ලංඝනය කරලා තමන් සීලය අතින් කෙලසිලා මේ කම්මසගත ඥාන සමාධියට පයින් ගන්න කරා. එවෙනකොට සම්මසගත ඥාන සමාධිය මේ කරන හැම දෙයක්ම අපි කරා නැවත එනවා කියන අදහසෙන් කටයුතු කරනවා නම් කෙනෙක් Tamange ඒ විදිහට නීති කඩාගෙන යන්නේ නැහැ. ඒ නීති වලට යටත් වෙලා උල්ලංඝනය එහෙම නැත්නම් විචක්‍රමණය වෙන කෙලෙස් කායික වාචසිකව හික්වීමෙන් කීකරු කරගෙන සීලය මුදුන් තන තියාගෙන ප්‍රධාන තන තියාගෙන කටයුතු කරනවා. ඉතින් ඒ සීලයේ තියෙන පිළිසිතුවට සීල විසුද්ධිය කියලා ඔය සත්‍ය විසුද්ධි ක්‍රමෙදි පෙන්නනවා. ඉතින් හුඟ දෙනෙක් <clears throat> ජීවගත කර නැත්තෝ අපිට එහෙම පිරිසිදු සීලයක් අකිට බැරිය සාමාන්‍ය කතාවට කියනවා බිස්නස් කියනකොට කරනකොට බොරුණු කිය බෑ කියලා. ඉතින් ඒ නිසා මේ සීලේ පාවා දීලා নানা ආකාර ආර්ථික දේශපාලන සමාජික ලාභ ලබන්න හදන යුගයක කෙනෙක් ඒ සියල්ලම වෙනුවෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කළ මහා සුඛෝභෝගී නෙමෙයි මහා මේ සැප සම්පත් නැතුව සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරලා තමන්ගේ සීලය ඉස්සර කරගන්න ඉන්නවනම් ඉතින් එහෙම දෙයට සක්‍ර දේවේන්ද්‍රයත් මිනිඔතුරු නම නම වඳිනවලු ගිහියෝ පන්සිල් රකින්න. දිව්‍යයන් අතර ප්‍රසිද්ධ වෙච්ච ප්‍රධාන වෙච්ච ඉන්ද්‍ර වෙච්ච චක්‍ර දේවේන්ද්‍රයත් මිනිඔතුරු නම නම ඔළුව පාත් කර කර වඳිනවලු පන්සිල් පදවත් රකින්න. ඉතින් මේක මූලික අවශ්‍යතාවයක්. මේක හරියට කියනවා නම් මේ ශල්‍ය කර්මයක් කරන්න ශල්‍යකාරක ගන්න ඉස්සරලා ලෙඩ සුද්ධ කරන්න ඕනේ. ශල්‍යකාරය සුද්ධ කරන්න ඕනේ. වෛද්‍යවරයාත් සේවකයෝ පිළිසත් උපකරණ සේරම ජීවාණුහරණය කරන්න ඕනේ නැත්නම් කවදාකවත් ශල්‍ය කර්මයක් කරන්න බෑ. ඒ වගේ මේ සම්මා දිට්ඨිය පිළිබඳව ඉදිරි මේ සූක්ෂම වැඩ පිළිවෙලට යනකොට ඒ සීලයේ ආරක්ෂාව ජීවාණුහරණය වගේ දෙයක් මේ <clears throat> අනුග්‍රහිත සූත්‍රයේ විශේෂයෙන්ම අටුවාචාරින් වහන්සේලා පෙන්නලා දීලා තියෙන බොහොම ලස්සන උපමාවක්. ඒ සීල අනුග්‍රහිත පිළිබඳව ඉස්සර කාලේ ලංකාවේ තුනක වෙන කලබන මේ හේන කොටනකොට ඒ හේන කොටලා සැලේ ගිනි බින්දට වාස්සේ මහ කොටම් පුස්තකකට පස්සේ ඒ නවතලි හේන ඉස්ලාම මේ මනුස්සයා කරන්නේ දඬු වැට ගන්න එක. ඉදිරියට කොටන් ගොඩ ගන්නවා යම් කිසි තාලයකට. ඒ දඬු වැටට අලියත් බයයි. බැලුව බැලමට පේන්නේ කහබකක් වගේ. රිංගවොත් උගුලකට අහු වේවා. ඉතින් ඒ දඬුවට ගහන්න නැතුව මේ භවභෝග ඇට තමන් කරන්නේ. මොකද තමන් කරලෙවල මතු වුණොත් පැලෑටි අලුත් පැලෑටි ඒක ඉතින් හා වගේ ගෝණනේ මී වගේ මී වගේ මේ මීමින් නගේ බේරන්න බෑ. ඒ නිසා දඬුවට ගහලා තමයි ඒතුරු පැල වපුරන. ඒ වගේ තමයි මොනම ආගමික කටයුත්තක හෝ ඇතුළට බලපාන, පෞරුෂත්වයට බලපාන, හික්මීමට බලපාන. කටයුත්තක් කරනවා නම් ඒක සීලෙන් තමයි පටන් ගන්න. දානේ තියෙන ඊට පල්ලෙහාට. දන් දීලා තමයි අපේ සිල්වතෙකුට සිල්වත් සිට දන් දීම කියලා දානය උත්කෘෂ්ඨ මට්ටමට ගෙනිලා සීලය සීලෙන් තමයි වැඩි පටන් ගන්න. ඊට පස්සේ ඒකෙදී අපි වීතිකම කියලා කියන සැලකිලිමත් වෙනවා. ශීල ශික්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. එතකොට වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව යම් හික්වීමක් ඇති කරනවා කාර්යශා කර්ම බලය අදහනවා කියන සමාධිත්‍යය. ඊට පස්සේ තමයි මේ පුද්ගලයා සීලයේ ඉඳගෙන චිත්ත විසුද්ධිය සඳහා නැත්නම් සමත සමාධිය සඳහා නැත්නම් සමාධි සම්මාදිට්ඨිය සඳහා කටයුතු කරන්නේ. මේක බොහොම ලස්සන පෙරගැස්මක් තියෙනවා. ඉතින් අපි ඊයේ දවසේ ගත කරා මේ වගේ සමත සම්මාදිටියක් සාක්ෂාත් වෙනකොට යෝගාවචරයේක් පර්යංක භාවනා කරන යෝගාවචරයේ සක්මන් භාවනා කරන යෝගාවචරයේ කෙදින්දා කටයුතු සතිය පිටන යෝගාවචරයේ කොහොමද Taman දැනගන්නේ දැන් Taman උපචාර සමාධියට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි උපචාර සමාධිය ඉක්මලා අර්පණ සමාධියට ගියයි කියලා. දැනගැනීම සඳහා යාට තියෙන්නේ වීතික්කම කෙලෙස් නෙමෙයි පරිඋත්ථාන කෙලෙස් කියන මේ පංච නීවරණ ධර්ම. දැන් හරියට වැඩි ගැඹුරුයි. දැන් ඉතින් ඊට වැඩිය යම් සුත්‍රමය ඥානයක්, සකච්ඡාමය ඥානයක්, සීලයක් ඇති කරන කෙනාට පමණයි ඔය සමතානුග්‍රහිතයක් කරන්න පුළුවන්. නැත්නම් මේ මේ පාඩම මේ මේ ධර්මදේශනා මේ සාකච්ඡාවේ Tamanට අයිතිවාසිකමක් ලැබෙන්නේ. එහෙම නැත්නම් මේක නිකන් ග්‍රීක භාෂාව වගේ ඔලුවට උඩින් යනවා. තමන් භාවනා කරලා තියෙනවා නම් අරමුණක් වඩලා තියෙනවා නම් සමතරමුණක් ඒවා සම 40 කර්මස්ථාන තියෙනවා අපේ ශාසනයේ ඕන තරම් ඕන කෙනෙකුට ගැලපෙන විදිහට කරන්න මේ වැඩ පිළිවෙලට අපි ආනපාන සතිය ඉස්සරහ තියාගත්තා. ආන්නේ මේ කරගෙන යනකොට යම් වෙලාවක ඒ තමන් ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානය අරමුණ හොඳට මොනට මොන දාලා තියාගෙන ඉන්න පුළුවන් ගැතිය. කොච්චර වෙලාවක්ද කියන්නේ. සුළු වෙලාවකට හෝ මම දැන් ඉන්නේ ආශ්වාස ප්‍රශ්වාස. නැත්නම් මම දැන් කරන පිම්බීම හැකිලිම නැත්නම් මම වම දකුණ වශයෙන් සක්මන් කරනවා කියලා මේ අරමුණට මොනට මොන දාලා ඒ අරමුණ jigitම මට මේ විදිහට කරගෙන යන්න පුළුවන්. ඉස්සරහටත් මට බාධාවක් ඉන්නේ නැති වෙයි කියලා දැන්න විශ්වාසයක් හිතේ ඇති වෙන මට්ටමට දිනු වෙනකොට ඒ අරමුණයි හිතයි දෙක අතර මේ සමීප සම්බන්ධයක්. ඈත තියලා බලා හිටපු දෙයක් එබිලා ලං වෙලා බලනවා වගේ අරමුණ සහ හිත භාවනා කරන මානසිකාර්ය පාත්‍ර හිතත් අරමුණත් අතර තියෙන දුරස්ත භාවය ලං වෙනකොට ලං වෙනකොට ලං වෙනකොට හරියට කාන්දමක් ළඟට එමි දෙමි දෙමි දෙමි කරන ගාලක් නම් කරන ලංකන ගියාම ඒ විද්‍යුත් චුම්බක ශේෂ්ඨයට ඇතුළු වුණාට පස්සේ අර තල්ලු කරන ගතියට ඇදලා එන ඇදලා යන ගතියකුත් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇදලා යන ගතිය ලංකන ලංකන යනකොට පාරටම යකඩ කැල ඇදලා ගන්න ගතියක් තියෙනවා අතින් තල්ලුන කෙරුවා. අන්න ඒ වගේ මේ විද්‍යුත් චුම්බක ශේෂ්ඨයක් ඇති වෙන්න පටන් අර ගන්නවා භාවනා කරන අරමුණ හිතා. ඒක යෝගාවචරයේ යෝග භාෂාවේ විවිධ විදි වලට කියන්න පටන් ගන්නවා. දැන් මට අරමුණ දිහාටම හොඳ තීතිය දාන එනකොට මට මේ මේම වැටුණයි කියන්නේ. අන්න ඒ වැටහෙන එකේ ලක්ෂණ 10ක් විශේෂයෙන්ම ප්‍රචාර සමාධිදී කියනකොට අටුවාචාරින් නිසා පිළිගස්සන තියෙනවා. ගුරුවරයෙක් නැති තැනදී තමන තේරුම් ගන්න මේක අතීතයට අනාගතයට දුවන්නේ නැහැ. එහෙම නැත්නම් රාග අරමුණු වලට ද්වේෂ අරමුණු දුවන්නේ නැහැ. එහෙම නැත්නම් හිත නිින්දට වැටෙන්නේ නැහැ නැත්නම් කුලප් වෙන්නේ නැහැ. ආන් ඔය හය තමයි දැකගෙන දැනගෙන කීකරු කරන්න පටන් ගන්නවා. කීකරු වෙන්න පටන් ගන්නවා. හිත හොඳට කර්මන්නේ වෙන්න පටන් ගන්නවා. ඒ අතර වාරයේදී තමයි තේරෙන්න පටන් ගන්නවා මේ දේ මම කරගත්තා කියලා විශාල ශ්‍රද්ධාවකින් ලොකු මේ උදම් මැනීමකටපත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් දැන් මේ වෙන්න හදන උපචාර සමාධියද පළවෙනි ධ්‍යානයද මේ අනම්මන කියලා විග්‍රහ කරන්න යන්නෙත් නැහැ. සද්ද බල ප්‍රඥාව ගන්න යන්නෙත් නැහැ. වැඩේ එන වැඩේ සද්ධාව ප්‍රඥාවේ සම්බර වීමක් වෙනවා. ඒක ඉක්මන ඉක්මන ඇඩ් කරගන්න ඕන කියලා වැඩි වීර්ය කරන්න යන්නෙත් නැහැ. එහෙම නැත්නම් මේ ලැබිච්ච එක හොඳටම ඇති කියලා වීර්ය නොකර සිටීමෙන් නිදර වැටෙන්නේ නැහැ. ආ මේ ටික සම්බර කරලා දෙනවා. ඊට පස්සේ භාවනා විශ්ින් සතිය සමාධිය දිගට වැඩනකොට හිමීට ඒ දරුවා තමන්ගේ කටයුතු කරන යනකොට ඒ දරුවට දරුවන්ගේ වැඩ කරගන්න ඇරලා අම්මා තාත්තා බලාගෙන ඉන්න වගේ යෝගාවචරය ඒක භාවනාවට ආදෙන්න ගන්නවා. එතකොට තේරෙන්න පටන් අර ගන්නවා දැන් හිත හරියට මේ කාචයකට වැටිච්ච ආලෝකයක් වගේ සූර්යාලෝකයක තැනකට නාභිගත වෙන්න වගේ මේ හිතයි අරමුණයි දෙක කිට්ටු වෙන්න වෙන්න වෙන්න තද ආලෝකයක් තද උණුසුම් ගති සමානක් සහැල්ලු ගති ඒක පාරක ඉන්න පටන් ගන්නවා මේ එකලස එනකොට ඉබේම හිතේ ওই දිෂ්ටි ඒ වගේම සහැල්ලු ගති පැද්දෙන ගති එන්න පටන් ගන්නවා ඉතින් ඔබතර මේක ආශේවනය කරන්න කරන්න කරන්න ආශේවන කෘත්‍ය කරන්න කරන්න මේකත් සමතුලිත තත්වයක් බව තේරුම් ගන්න ඉස්සලා නැපෙන්නේ මේක ආශම තුලට කවදාත් බින්දලා නැහැ. මේ මොකද වෙන්න හදන්නේ? ඇඟ නිකන් කරන්ට් එකක් වදිනවා වගේ දැනෙනවා. නැත්නම් අරමුණට හිත ආකර්ෂණය වෙන ගතිය තේරෙනවා. ආලෝක ගති තියෙනවා. ඉතින් මේක හැම එක දවසක කරගන්න බෑ. ටික ටික ටික ටික කරනකොට යෝගාචරය මේක හුරු දෙයක් වඩපත් කරගන්න. නිකන් හරියට හේනේ පැලෙත් ඉන්නවා තමන්ගේ ගෙදරක් තියෙනවා. ඉතින් හේනේ පැලෙදියි කියලා අපිට ගෙදරක් නැහැ. දැන් තමයි ගෙදර නැත්නම් ඉන්න තැනක් තියෙනවා. අන්න ඒ වගේ තමයි තේරුම් ගන්න ගන්නවා. දැන් අරමුණ හිත දාපුවාම ඒක පුරුතනක්. පුරුදු තැනක් වෙන්න පටන්. මේක ආර්පණ අවස්ථාව නෙවෙයි. සමහරට උපචාර අවස්ථාවේදී තමයි තේරෙන්න පටන් අරගන්නවා වෙනදට වැඩිය අරමුණත් එක්ක ගත කරන්න පුළුවන්. වැඩක් පළක් කෙරුවත් ඉහළ ඉඳගත්තාම අල්ල ගන්න පුළුවන්. සක්මන් කරත් පරියන්ක හිටියා. ඉතින් මෙන්න මේ වෙලාවේදී මේ ඇති වෙන මේ භාවනාවෙන් තමන්ට ලැබෙන අනුග්‍රහය නැත්නම් සාසනික වශයෙන් තමන්ට ලැබෙන මේ සම්මා දිට්ඨිය දිනුන පවණු කරගන්න දසවිධ අර්පණා කෞසල්‍ය කියලා මේක තමයි පොත්වල ලියලා තියෙන්නේ. අපේ අපත්‍ත්‍ය ලොකු සංකේ සමති දර්ශන භාවනා මාර්ගයේ පොත ලියන වෙලාවේදී උන්වහන්සේ මේක පරිසම්පදා මාර්ගයෙන් අරගෙන බොහෝම සවිස්තරව නාතිතනාගතේ නොදුවන හිත රාගයට ද්වේෂයට නොවැටෙන හිත නින්දර කලබලයටපත් වෙන්නේ නැති හිත ඉන්දිය සමබර කරන හැටි, ඒවා ඒක රස කරන හැටි, ඒ වෙලාවට කලබල කරන්න දෙයේම භාවනාවට යන්න දීලා අවශ්‍ය වීර්ය සමග යොදන හැටි නැවත නැවත මේ කරන හැටි පොතේ වැඩි පිටු ගන්නක විස්තර කරනවා. විශේෂයෙන්ම ඒක සැහැණ සංදිස්ථානයක්. ඒ සංදිස්ථානයේ භාවනා ජීවිතයේ සාර්ථක අසාර්ථක භාවයේ මනින්න පළවෙනි කඩ කඩ කඩීම කියලා කියනවා. ඉතින් යම් කිසි කෙනෙක් භවනාට පෙළඹිලා මේ මට්ටමට ගියා නම් ඒක හරියට අතුරු පාරවල් වලට නොඇති හරියට මේක පිළියම් කරගෙන යනවා කියන එක කඹය විදිනා වගේ වැඩක්. එහෙම නැත්නම් කියන්න පුළුවන් දී යටින් ගින්දර ගෙනියනවා වගේ වැඩක් කියලා. ආනේම කරාට පස්සේ යම් විදියකට ඒ යෝගාවචරයට අරමුණටම හිත බෑ ගන්න. බෑ ගන්නවා කියන්නේ ආලෝකය ඇවිල්ලා සම්පූර්ණ තමයි වහයලා ගන්නවා. ආස්වාස ප්‍රසවාසයේ හිත ගැළවිලා උපේක්ෂාවට වැටෙනවා. ඒක හරියට අඹ ගෙඩියක් වෙලාවට විලිකුණු වෙලා ඒ ගෙඩියේ නැත්තෙම ඡේදස්තරයක් ඇවිල්ලා ගෙඩිය වැහැරෙනවා. ඒ ගල් ගහලා කඩලා කන එකකුත් නෙවෙයි. අමුල් කට දුම් ගහලා කන එකකුත් නෙවෙයි. ඉතින් ඉදිල වැටෙනවා. කොලයක් අඬ බලාස වෙලා ගහෙන් හැලෙනවා වාගේ ඒ අරමුණ හිතයි මෙච්චර ප්‍රයෝගයෙන් ලං කරන්න ගිය අරමුණ හිත එකට එකතු වෙන්න පටන් ගන්නවා. අනේ ඒකතු එකතු වෙන වෙලාවට සමතෝ භාවනා ක්‍රම ක්‍රමයේ අඩතේදී මේක අර්පණ සමාධිය කියලා කියනවා. ඒකට කියනවා නම් ගෙවදිනවා කියලා. උපචාරය කියන්නේ මිදුලට ආවා. උපචාරය කියන්නේ ඇත්තට මිදුලට කියන නම. මිදුලට ආවට පස්සේ දන්නවා දැන් තැනට ආවා. නමුත් ගෙටක වැදුනේ නෑ. මිදුලේ ඉඳලා ගෙටක වැදින තැන හරියට අපි කරන මනමාලියක් ගෙට ගන්න වෙලාවක. මහා විශාල චාරිත්‍ර වාක්‍ය ගොඩක් තියෙනවා. තහංචි කවි කියනවා ආශිති ගන්නනවා ජයමංගල ගාථා කියනවා වෙඩි පුපුරනවා নানা ආකාර දෙල්ලම් කියනවා භාවනා ජීවිතෙත් ওই මනමාලිකයට ගන්නවා වගේ තමයි අර්පණ සමාධියේ ඉඳ අපචාර සමාධියේ ඉඳලා අර්පණාටපත් වෙන්නේ. ඒ නිසා මේ භාවනා පොතල ගොඩාක් මේකේ විස්තර වැඩි. මොකද මේක වැරදෙන්න පටලවා ගන්න තීරීට වැඩි නිසා. යම් හේයකින් යම් හේකින් අපි මේ දීර්ඝ විස්තරේ කෙටි කරන අදහසින් හොඳ ගුරුවරයෙක් හම්බෙලා නැත්නම් හොඳ නෛර්යානික අදහසින් භාවනා කරලා මේ පැටලී කරගන්න නැතුව අපි මේකට ගෙවැදුණයි කියලා හිතුවෝ. ඒ ගෙවැදීමේදී නීවරණ ධර්ම වෙනුවට අර ධානාංගපත් වීම විශාල කලෙලියක් ඇති යම් හේයකින් යෝගාවචරය සංසාරේ කවදාකවත් මෙහෙම ධානයක් ලබන්නේ නැත්නම් මේ ජීවිතේ කවදාකවත් මෙහෙම අත්න සමාධියක් ලබලා නැහැ. එහෙම ඉඳලා මේ අර්පණා සමාධියටපත් වීම ඉසිසල්ලාම අර්පණා සමාධියටපත් වීම ਸਰවචනාදී විස්තර කරන්නේ විතරම නීවරණෝට යට වෙලා ඉන්න අවස්ථාව කියන්නේ අන්ධ කරනෝ අචක්කු කරනෝ පඤ්ඤා දුබ්බලී කරනෝ අනිබ්බාන සංවත්තනිකෝ පඤ්ඤා නිරෝධකෝ මේ නීවරණ ධර්ම පහ සාමාන්‍ය කාට තැතික පේනවා වගේ තමයි පේන්නේ. නමුත් සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා මේ අර්පණා සමාධියටපත් වෙනකන් මනස අන්ධ කරනවා. අචක්කු කරනවා මසස් මනසේ පෙනීම නැති කරලා එහෙම නැත්නම් ප්‍රඥාව දුර්වල කරලා දානවා. එහෙම නැත්නම් නිවනෙන් පිට රැඳලා දානවා. ප්‍රඥාව නිෂේධනය කරලා දානවා. නිරෝධ කරලා දානවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට ලෝකෙ දිහා, සංසාරෙ දිහා, මනුස්ස හිත දිහා හරියට දැක ගන්න නම් මේ tire අයින් කරන්න. මේ මේ නිවර්ණ කියන tire අයින් කරන්න. එතකොට තමයි මේ මනුස්සයාට මේ අන්ධකරණ ගතිය වෙනුවට ආලෝක කරන ගතියක් එන්නේ. අචක්කු කරන ගතිය වෙනුවට චක්කු කරන ගතියක් එන්නේ. මේකට ධම්මචක්කපවත්තන සූත්‍රයේ සරෝජනසේ චක්කු මුදල් වාදි ඥාන මුදල් වාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා උන්වහන්සේ කියනවා මම දැන් ඉස්සෙල්ලා පිටව කට කඩාගෙන කුකුල් පැටියා, කිකිලි පැටියා එළියට ආවා. හොඳට තේරෙනවා දැන් මෙතෙක් වෙලා තිබිච්ච එනීමක බාධාව නැති වෙනවා. ඉතින් මේක සරුවචනංශේ බණ කියනකොට උන්වහන්සේ පිරිසකට බණ කියනකොට පිරිසේ හිත බල බල බල බල බණ කියලා යම් කිසි කෙනෙකු මේ බණ අහද්දිම මේ නීවරණ ධර්ම අයින් කරගෙන මේ දේශනාවට හොඳට හිත ගිහිල්ලා නීවරණ අයින් වුණා දැක්කන උන්වහන්සේ හඳුනා ගන්නවා කල්ල චිත්තං මුදු චිත්තං විනීවරණ චිත්තං උදග්ග චිත්තං පසන්න චිත්තං ඒ නීවරණයෙන් තොර වෙච්ච හිත බුදුරජාන් වහන්සේ දකින්නේ බින්නක මහාලා දෙහිය කරලා ගානවා ගාන තුන්වෙනි හියර කියන්නේ ගානවා කියලා ගානකට හොඳට කලල් කරගන්නවා මට ඒකට කන කැපෙච්ච ඇටේ දාපු ගම අල්ල ගන්න. ගොරෝසු බින්නගම පුරන් සහිත දුමට දැම්මට වී ඇටේ අල්ලන්නේ. එහෙනම් ගොයම්පලේ හිටවනකොට අර කලල් මඩේ අල්ලනවා. අන්න ඒකට කියන කල්ලචිත්තං කියලා. කල්ලචිත්තං කියලා කියන්නේ බුදු බණ උකහා ගන්න දැල්ලාස්ටි. කියන්නේ හිත හිත ලෑස්ටි කරගන්න. මුදු චිත්තං තාමත්ම මු르දු වෙනවා. ඒ නිසා සූක්ෂම ධර්ම උකහා ගන්න පුළුවන් නෝ නැත්නම් අපිට මේ ඥාති විශේෂර කියයි වස්තු විශේෂන කියයි ලැජ්ජාව කියයි බය කියයි මේ নানা ආකාර ගොරෝසු කෙලෙස් වලින් අපේ හිත කටු කරෝසන වෙලා කි. දුවිලි පාරක් දිගේ ඇදගෙන යන කටුවත්තක් වගේ මේකට කිසිම ගුණ ධර්මයක් උකහා ගන්න ගතියකුත් නැහැ මෘදු ගතියකුත් නැහැ. යම් වෙලාවක නීවරණ අයගොනන කල්ල චිත්ත මුදු චිත්ත මිනිවර චිත්ත නීවරණ නැති බව තේරෙනවා. උදග්ග චිත්තම් මුතු උද්‍යෝගයක් පහළ වෙන්න පටන් ගන්නවා මුළු සංසාරෙම කෙරුවේ මේ කටබඩ පිනවන එක විතරයි. මෙතන මේ ආමිෂයට පහඳින එක විතරයි. අපේ ජීවනන්ද සාංශින්න කාලේ කියන්නේ අපි කාමරාජිනිකේ කාමරාය දාහනියේ බත් බැලියෝ කියනවා. දාසියෝ කියනවා. වාල්ලු කියනවා. ලක්ද බඩම් නැගෙනකම් කරන්නේ කාමයට පහඳින එක විතරයි. මම වාවිච කරනවා කියන කඹරනවා කියන මේක ඉච්චර හොඳ වචනයක් නෙවෙයි. උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ අතිකාල සේවාව කර කර රට රාජ්‍යයත් ඇල්ලලා ගිහිල්ලා හරි කරන්නේ කාමයට කඹරන එක විතරයි. කවදාක සන්තෝෂලා මැරිච්ච එකෙක් මානව ඉතිහාසෙම නැහැ. අതൃප්තිකරව තමයි මැරෙන්නේ. ඒ තියේදිත් අපි හිතනවා නේ අම්මලා සාස්ත්‍ර වැඩ කරලා අපිත් නම් මේක දනකොර කරන්න පුළුවන් කියලා. ඉතින් පිටිපස්සේ එළව. නමුත් කවදා හෝ මේ නිවර ධර්මත අයින් කරලා මේ නිර්ආමිෂ සැපය කියන එකට එළඹිච්ච මනුස්සයා තේරෙනවා මේ නිර්ආමිෂ සැපේට රණ්ඩුවක් නැහැ. ඒක අනන්තවත් මේෂයක් රදිනවා කිසි කෙනෙක් යන්නේ නැහැ ඉතින්. ඔක්කොමලා අර සංගරාජ හැමෝටම බලු දාන්නට වගේ මේ කාමෙට තමයි රණ්ඩුව. කාමෙට තමයි ඊර්ෂ්‍යා. කාමෙට තමයි මේ උරුට්ටු ඔක්කොම තියෙන්නේ. ඉවරයක් නැති රණ්ඩුවක් තියෙනවා. දෙන්න හැන්ද වෙනකම් මේ ගෙදර එක්ක ගෙදර උපන් දරුවෝ එකට රණ්ඩු කරනවා. අම්මා තාත්තා දෙන්න එකට රණ්ඩු. දරුවෝ අම්මලා තාත්තත් එක්ක රණ්ඩු. රාජ්පු රාජ්‍ය රුත් එක රණ්ඩු කරනවා. දොස්තර රුත් එක ලෙඩු රණ්ඩු කරනවා. ගුරු රුත් එක ශිෂ්‍ය රණ්ඩු කරනවා. මොකකටද මේක? ඉතින් ඒකේම ගත කරපු මනුස්සය එක චිත්තක්ෂයට ඕඩුව පොඩ්ඩක් උස්සලා මේ කල්ල චිත්තම් අතු චිත්තම් විදීමන චිත්තම් උදග්ග චිත්තම් කියන උදග්ගේ වාව පහරනවාට පස්සේ තේරෙනවා මේ කවදාකවත් ඉවර කරන්න බැරි ඇහිදල් කුඩේකට වතුර පුරවන්න හදනවා වගේ මේ ගත කරන ජීවිතයේ බුදුබණක් ඇහිලා බුදු කෙනෙක් ආදර්ශයක් වෙන්නලා මේ පැත්තක දාලා ඔය තියෙන ඔය තිරිසංඛා සමාන සැපය මේ මනුෂ්‍යයන පමණක් විලියක් මේ ධ්‍යාන සුඛයක් එහෙම නැත්නම් නිවර දුරු කිරීමක් කරන්න ගියාට පස්සේ ඒ හිත මගේ වචනයෙන් කියනොනම් තිරිහන් වෙනවා නැත්තම් කිලෝරක් නැති නාකි වීමක තමයි අපි ගත කරන්නේ ඒ තිරියන් භාවයට හැම කෙනාම කැමති. නමුත් කිසි කෙනෙක් දන්නේ නැහැ ඒක කලාව මොකද්ද කියලා. ඊටිපන්දව දෙපැත්තේපත් කියලා වගේ පුළුවන් තරම් කාමයට පහින්. කරන්න කරන්න වෙන්නේ ගිනි ගලට අල්ලපු යකඩ කැල්ලක් වගේ ගිනි කුපුර විසි කර කර කැටි කැටි කැටි කැටි දැවිලි දැවිලි තමයි. නමුත් මේ නිවන දුරු වෙච්ච වෙලාවට ඇති වෙන උද්‍යෝගී භාවය මුළු කය මුළු හිත සුවයලවන සුළුයි. උදග්ගචිතම් පසන්න චිතම් ප්‍රසන්න භාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රසාදයක් පහළ වෙනවා. මේ ලස්සන පිරිමින් ඇතින ඥාන පිළිබඳ ප්‍රසන්න භාවය නෙවෙයි. ඥාන කෙනෙකුට පිරිමේක් අතට ඇතින ප්‍රසන්න භාවය. බුද්ධ ධර්ම සංග කියන මේ විවිතුරු කමේ තියෙන දේ පිළිබඳව ප්‍රසන්න භාවයක් ඇති වෙනවා. මොකද තමන්ගේ සම්මාදිට්ඨිය දැන් සමත සම්මාදිට්ඨිය මට්ටම රුස්සලා තියෙනවා. ඒක බොහොම අමාරු වැඩක්. නමුත් කළ හැකියි. නැත්නම් මේ වගේ පිටසක් එක වාරයක් අකට මෙහෙම දවස් හතක් අටක් ඉන්නේ නැහැ නේ. මෙතෙන් ගියාට පස්සේ තමයි මේ යෝගාවචරය දැන් යෝග ජීවිතයකට, සිල්වන්ත ජීවිතයකට, ආධ්‍යාත්මික ජීවිතයට යම් ප්‍රමාණයක අයිතිවාසිකමක් ලබනවා. ඉතින් ඒ නිසා මේක අගය කරන අතුවාචාරින් වාචලා සඳහන් කළා තියෙනවා පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටම්පපේ කියන. ප්‍රතිපක්ෂ ධර්ම වෙන මේ නීවරණ ධර්ම ටික කරුණාලක තිබ්බ එකක් මකලෑරියා වගේ නපුවට පස්සේ ඒක විනිවිදයට පස්සේ මේ චිත්ත විසුද්ධියේ ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවේ සුපාකටම් භවේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ගම්බීර ධර්මය හොඳට පැහැදිලි කරනවා යම් තාක් මේ හිත මකළු දල් බැඳා වගේ මේ නීවරණයන්ගෙන් අවුල් වෙලා තියෙනවනම් මොනම ධර්මයක්වත් කිව්වට කියනවා ඇහෙන්නෙත් නෑ අපිට තේරෙන්නෙත් නෑ ඔක අපිට වැඩ තියෙනවා নানা ආකාර දේවල් නිදාතර කර්ම කීකියා කාමයටම තමයි අපි යම් දවසක මේ නිවර්ණයෙන් හිත ඉස්සුනා නම් යාට ඒකේ තියෙන ඒ ධර්මයේ තියෙන ප්‍රසිද්ධ ගැඹුරු తত্ত্বය පැහැදිලි වෙන්න පටන් ගන්නවා ඉතින් ඒ නිසා මේක බුදුරජාණන් වහන්සේ අවශ්‍ය తত্ত্বය මේක හරියට කියනවා නම් අර ශල්‍යකාරක ගත්ත ලෙඩා කර්මන්ද ඉස්සර වෙලා ප්‍රතිකර්මටි ඉස්සර වෙලා සීනති කරන්න ඕනේ. සී මූර්ජා කරන්න ඕනේ නැත්නම් ලෙඩා දඟලනවා. ලෙඩා අර ශල්‍ය කර්මයට සහයෝගය දෙන්නේ නැහැ. එයාට ලෙඩ සුව කරන්න ඕනේ. සුව වුණාට මේ හිරිවට ගන්න. ඒ නිසා අසං කරලා හිරිවට්ටනවා. හිරිවට්ටන වේදා එතනම ඉන්නවා. ඔපරේෂන් එක ඉවරන කම්ම ඇනස්තසයිස් කරන දොස්තර වහට එතන ඉන්නවා. මොකද ඒක හරි භයානක වැඩක්. හරියට මේ වෙලාව කල ප්‍රමාණයට සීවට ගන්න. ඒ වගේ තමන්ගේ භාවනාවට අවශ්‍ය කරනා වූ මේ චිත්ත සමාධිය නැත්නම් මේ සමත සමාධිත්‍ය හරියට එක හදාගත්තොත් දැන් ඔන්න ශල්්‍ය කර්මට ලෑස්ති. ඒක ඔය රත විනිත සූත්‍රයෙන් අපි සාක්ෂාත් ගත්තොත් චිත්ත සීල විසුද්ධි චිත්ත විසුද්ධි දැන් තමයි ditthi විසුද්ධි කියලා මේ කච්චානකොත්තු ස්වාමීන් වහන්සේ අහන සම්මාදිට්ඨි කියන මාතෘකාවට ඇත්තටම ගොඩ වෙන්නේ නැත්නම් මාතෘකාවට කතා කරන්නේ ඔය සීල විසුද්ධි, චිත්ත විසුද්ධි උයනාට පස්සේ වෙන දිගනනම් කම්මසගත ඥාන සම්මාදිට්ඨි, සමත සම්මාදිට්ඨි ගෙවන් කරාට පස්සේ තමයි විපස්සනා සම්මාදිට්ඨිය කියන එකට ඉගෙවදීන්නේ. අපි සූදානම් වෙන්නේ, අපි ලෑස්ති වෙන්නේ, අපි සුදුසුකම් ලබන්නේ. මේ සීලෙන් පිරිසුදු වීම, කම්මසගත ඥාන සම්මාදිට්ඨිය පළඳගෙන ඊට පස්සේ චිත්තය පිරිසුදු කරගෙන මේ නීවරණ අයින් කරගෙන පරිඋත්ථාන කෙලෙස අයින් කරගෙන වැඩ කියන්නේ මහා විශාල යුද්ධයක්. මට මෙහෙම කියන්න හිතෙනවා ඔය දානෙකට අපිට ඕන තරම් සෙනග එකතු කරන්න දෙනක එකතු කරවට මොකද මටත් කිව්වේ නැහැ කියලා බයින කට්ටියක් තියෙනවා. එච්චර ලොකු දානයක් දෙනවා අපිටත් කිව්වේ නැහැ කියලා බයින කට්ටිය. නමුත් අපි හිතනද මේ දායක මාත්‍රි කතා කරලා අහන්නේ ඒ පාරේ මාතර පුළුවන් කියලා තපාරකමඩ පුළුවන් කියලා හත් දවසක් එක දිගට සිල් රකින්න යන්න කියලා කතා කරොත් එimhe කී දෙනෙක් එයිද කියලා. දවස් ගණන් කන අහගෙන ඉඳ වෙයි අරක නිසා බෑ මේක නිසා බෑ එන්නම් කියලා හිතිය දැන් එන්න බෑ. ඒකට කවුරක් කරන්නේ? දානෙට හරියට බහිනවා. ශීලෙට ගියාට පස්සේ මේ චෛත්‍ය හැඩේ තියෙන. චෛත්‍ය සලපතල මළුවට වැඩිය බොහෝම පටුයි වැලි මළුව. වැලිමල වලට පස්සේ අඩුයි පේසාවල්ලු දුන්නා. පේසාවල්ලු පැත්තේ ගර්භයෙන් පස්සේ උඩට යනකොට දේවතා කොටුවට යනකොට කොටට යනකොට බොහෝ පුංචයි. ඒ වගේ තමයි මේ සීලෙට යනකොටත් අපිට එක පැත්තකින් කියන්න පුළුවන් සමාජාචාරම් පැත්තකට අර කටක් දාගෙන අපි පොඩි දවසක් ගන්න කියන පස්සට යන්න පුළුවන්. මේ සමාධියට යනකොට නම් 100 200ක් අතර. මේ කියන ධ්‍යාන මට්ටම නැත්නම් මේ නීවරණ නැති මට්ටම නැත්නම් මේ කියන පරිඋත්තර කෙලස් නැති මට්ටමට යනකොට ඒ කර්තවත් දාගෙන යනට ආමචයි යාමචන් කියන කවුරක්වත් නැහැ. ඒ වගේම අපි කොච්චර ආශා කරත් මේක දරුවෙකුට දෑවැද්දට දෙන්න බෑ. ඒ නැත්නම් අපි අත්තමුත්ත මේක ලබලා තිබ්බ නිසා අපිට මේක දෑවැද්දෙක් හම්බ වෙයි මට උරුමෙට හම්බ වෙයි කියලා එහෙම මොකක් කතාවක් නැහැ. අපි තන්නේ කරම වෙනමම මානයකට මන්නකාරක වන්නේ වෙනම මානයකට වැටෙනවා චීසනුන් හා සමාන නැති පරිණාමයේ අති ශ්‍රේෂ්ඨ විශිෂ්ට තැනකට වැටෙනවා මේක දන්න මිනිහට එලොමෙලෝ දෙක පේන නිසා මට බුරුවේ බණ පාන ගන්නකො හාමුදුරුවෝ කියනවා යම් කිසි කෙනෙක් ලෞකික ධර්මයක් පිළිබඳ විනිශ්චයකටපත් වෙන්න නම් විනිශ්චයක් කරන්න නම් නිගමනයට එන්න ගෙමස අඩු ගානේ මේ පරිඋත්ථාන කෙලෙස් නැති කර මිනිහෙක් වෙන්නේ. ඒ වෙනත්නම් මනස ගන්න තීන්දුව ඒකාන්තයෙන්ම අහිතාය අකණ්ඨාය අමනාපාය දුක්ඛාය සංවත්තති. ගන්න හැම තීන්දුවක්ම අහිත පිණිස හිටිනවා. කාන්තිමත් වෙන කවදාකවත් ඒක මලකට කාච්ච තීන්දුවක්. අහිත පිණිස දුක පිණිස හිටිනවා. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ කියන අඩු ගානේ විනිශ්චයකාර පතනවා දෙනකොට කාට හරි උඹට ධානයක් කියනවා කියලා අහන්නයි කියන්නේ. හැබැයි එකක් යටි දැන් ඉන්නේ එකෙකුට රක්කක් විනිශ්චයකාරට නෑ කියලා නම් කියනවා. ලෝකේ පුරාවට. ඉන්නේ ඉඳ තියෙන කලාකෘතිය වැරදිච්ච මිනිස්සෙක් නීති විනිශ්චයකාරකුත් වෙලා ධානයක් තියෙන එහෙව් ලෝකයක සාධාරණ එකයි ජීවත් වෙන්න කියලා හිතන්නේ නිසා දවසක් ජීවත් වුණත් ලොකු දෙයක්. මේ අන්ධ ලෝකෙක භූත ලෝකෙක මේ මිසු දෙන විනිශ්චයන් අපි ඉස්සරෙන් ඉහලින් සලකගෙන මේම කටයුතු කරනකොට බුද්ධ ආගමට දෙයියන්ගේ පිළ තමයි මේකේ ඉන්න මේ භාවනා නොකරන පිළිසෙකින් බුද්ධ ආන කවදාකවත් හොඳක් නම් වෙන්නේ හොඳ දෙවි උදව් නම් කරනවා හරියට උඩ පැනගෙන කරනවා කරන හැම එකකින්ම වෙන්නේ අහිතාය අමනාපාය අකන්තාය දුක්ඛාය සංවර්ධය. දැන් ශාසනයක් කරනවා නම් ශාසනයෙන් වැඩක් ගන්නවා නම් පපුව හදාගන්න. තමන්ගේ සීල ශික්ෂා විතරක් නෙවෙයි සමාධි ශික්ෂාව හදාගන්න. ඒක නිසා අනුන්ගේ වැඩ විවේචනය කරන්න යනවා නම් විනිශ්චය කරන්න යනවා නම් ඉස්සලා සුදුස්සෙක් වෙන්න. ඒ සුදුස්ස වෙන්න බුදුහන්තුවේ ඇත් දෙක පෑදෙන්න. කොච්චර මේ ලෝකේ මොන ශිල්ප දරන හිතත් මොනවා කරන එකක් කොටයයි. මොන ශිල්ප දැනගත්තත් එක ස්පොට් එක ධ්‍යානයක් ලැබලා ඒ පරමාර්ථ ධර්ම දිහාවට සුසුසුකම් ලැබුණාට විතරයි අත් දෙකක් තියෙනවා. මේ අන්ධ භූත ලෝකෙක අපි ජීවත් වෙනවා කියන එක හොඳට තේරෙනවා. ඒ නිසා සංස්කෘත ශ්ලෝකකාරයා කියනවා ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශුර් සමාන. ධර්ම ධර්මේන තේෂාම් අධිකෝ විශේෂ. ධර්මේන හීන පශු සමාන මේ අදහස වෙන්නේ පොඩ්ඩක් අතු වෙන්න උත්සාහ කරන්නේ සෝලකකාරයා කියනවා ආහාර නිද්‍රා භය මේ තුනංච මේ සත්වෙන් අතර තියෙන මේ ආහාර ගවේෂණය නිද්‍රාව නිදාගන්න භය හැම වෙලාවෙම අරසාව සලසන අරසාවක් කිල්ලන පුද්ගලිකම දාව නිසා ඕ උදියාගල් හදාගෙන ඕ කුටුතාප බැඳගෙන ඕ කටුකම්බි ගහගෙන අරසාව අනික මෛතුන සේවනේ තියෙනවා. ಜಾති බෝ කරනවා. මේ හතර නරාණමේතම් පශු සමාන. හරකටයි එන හරක නැත්නම් කියන්නේ සියලු සත්වෙන්ද මිනිසෙන්ද සමානයි. මිනිස්සු හරක් වගේ, සත්තු වගේ, උර්ගය වගේ ආහාර හොයනවා, නිදා ගන්නවා, තමන්ගේ ආශා පිළිවෙත කල්පනා කරනවා. අවස්ථාව හැටියට මෛත්‍රී සේවනය කරනවා. ධර්මේන තේෂාම අධිකෝ විශේෂා. මනුෂ්‍යයාට පමණක් ධර්මයේ කියලා අධික විශේෂත්වයක් ඒ ධර්මයේ කියලා කියන්නේ ඇඟට වන්දාගත්ත ප්‍රමාණය, තමන් ශික්ෂාගරුක වෙච්ච ප්‍රමාණය, තමන් මේ ශාසන කරපු ප්‍රමාණය අනුව ඒ ධර්ම විශේෂත්වයක් තියෙනවා. ධර්මයේ හීනක් වශයෙන් සමානයි. ඒ විශේෂෝ ධර්ම නැත්තම් ඒ මිනිහත් හරකෙක් වගේ තමයි. මෙන්න මේ විනිශ්චයේදී යම් කෙනෙක්ගේ හරක් తත්වේ, පශු తත්වේ නැත්නම් සත්ත්ව తත්වේ ඉක්මවලා මිනිසියෙකුට පමණක්ම මේ ජීවිතය ලැබෙ හැකි මේ වගේ උෂ්ඨ తත්වයක් එහෙම තමයි චිත්ත විසුද්ධියක් නැත්නම් සමත සම්මාදිටියක් ලැබුවයි කියලා කියන්නේ ඒක විශාල සතුටක්. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් හොඳයි කියන දෙයක්. හැබැයි ඔය මේම වචන කිව්වට ලේසි වැඩක් හැබැයි හුඟ දෙනෙක් හිතන තරම් අමාරුත් නෑ. මේ පසුගිය අවුරුදු 30 40 ඇතුළත හිතා ගන්න බැරි තරම් කාර්ය බහුල ගිහි ඇත්තෝ ඥාන පිටින් තොරව මේක රස බලලා තියෙනවා. සමහර ඇත්තෝ මේක ලාභයට විකුණන තැනුත් තියෙනවා. ඒ මේ ඒ ඒ කියන්නේ මේ අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන ඒකට කියන්නේ අවස්ථාවාදීන් කියනවා. තව සමහරක් කියනවා බෑ බෑ අපිට කොහොමඩක්වත් කරන්න බෑ මේක ජීවිතේ කරන්න බෑ ඒකට පැවිදි වෙලා අරණ්‍ය ගත වෙන්න ඕන කියලා හිතන්නේවත් නැති උත්සාහ කරන නැති පිළිසකුත් තියෙනවා. අන්න එහෙම තැනකයි මම මේ බණ කියන්නේ. එවැනි පරිසරයක ඉඳගෙන සුළු පිරිසක් ඉන්නවා නෑ ඔය කොච්චර කවුරු බෑ කිව්වත් කළ යුත්තේ මේකයි අපි කරමු කියලා යම් ප්‍රමාණයකට මේ සමත සම්මාදිට්ඨිය නැත්නම් මේ චිත්ත විසුද්ධිය ලබා ගන්න පුළුවන් ඇත්තෝ ඉන්නවා. කොටින්ම මම ඊ අන්තිමට ධර්ම ධර්ම දේශනාව කළා මතක් කරා වගේ සිද්ධාර්ථ කුමාරයා අර පිය මහරජුරෝ වක්මගුල් කරනකොට මේ චිත්ත විසුද්ධිය ලැබුවා. හැබැයි ඒකෙත් පොඩි කියවිතු පුංචි කාරණාවක් තියෙනවා. ඔය ලංකා හාමුදුරනේ පොතක තියෙනවා මේ චිත්ත විසුද්ධිය ලැබුවාට පස්සේ ඇතිවෙච්ච ඒ උදක්ක චිත්තය, පසන්න චිත්තය, කල්ල චිත්ත, මුදු චිත්ත කියන ඒ පහසු තත්ත්ව නිසා මෝරගෙන හැදී වැඩිච්ච සිද්ධාර්ථ තාපසතුමා හිතවලු ඒක පස්සේ කෙනෙක් මේ හිතලා ලියන්නේ මේ ලැබිච්ච මේ ධ්‍යාන සුඛය Brahmacharya ජීවිතයට ගැලපෙන්නේ නැහැ. ඒ තරම්ම සැපයක්. ඔය මේ මේ කාම ලෝකයේ තියෙන මොනම සැපයකටවත් කිට්ටු කරන්න බැරි සැපයක් තියෙනවා. මොකද සම්පූර්ණ අරමුණු වලින් වෙන් වෙච්ච, ඉදුරංගෙන් වෙන් වෙච්ච අපි කියන්නේ ධමගහේ වඩාල උඩ හිටියයි කියලානේ. අපේ සංග්‍රහ පොත්වල තියෙන ආන්නේ වගේ තත්ත්වයක්. ඒ නිසා බුද්ධ වෙන දවසේ රාත්‍රිය වෙනකම් මේ කාය අත ගෑවේ නැහැ කියලා කියනවා. උද්දකාරාම උත් කාලකාරාම යටදී නම් අපේ විද්‍යාවේ අත්විද්‍යාවෙන් දක්වා දිනු කෙරුවා. නමුත් ඒක පිළිබඳව වැරදි අදහසක් තිබුණා. මොකද ඒ තරම මේක කාන්තිමත්. ඒ තරම මේක මනබඳන සුළුයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සරහ ඉර්ෂිනාසල මේ අදුණු කිරීම සඳහා දීගවල තැහැරලා ගිහිල්ලා මේ නම් ශාස්ත්‍රය ආයුර්වේදය තුන්කල් දක්වා ඥාන පහල කරගත්තා. මේ දුට විශාල කැපකිරීමක් කරා. සර්වඥාචේ මේ පදනමේ ඉඳගෙන තමයි ලෝකේ පහළ වුනේ. ඊට පස්සේ උන්වහන්සේ මේ සීල මේ කමසගතා ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි කියන මේ පරිසරයේ මැද ඉඳගෙන සම්මාදිට්ඨිය තන වැඩ ගැනීම සඳහා විප්ලවීය රැඩිකල් වාදී තවත් සම්මාදිට්ඨියක් හඳුලා දුන්න විපස්සනා සම්මාදිට්ඨිය කියලා. මේක මේක නියම වශයෙන්ම ගඟට ගිහිට ඉහළට පීනන ක්‍රමය. මෙතෙක් අපි විතර කරපු මේ කම්මසකත ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය කියන එක මෙතෙක් අතුණු සංසාර ගමනේම අල්ලහැට යන අතරමැද සමාරකේ තුන දක්ෂකම්. දැන් සරුවචන සීගාට ඉදිරිපත් කරනවා පරිශෝතගාමී ක්‍රමයක් වශයෙන් විපස්සනා සම්මාදිට්ඨිය. ඉතින් අද දවසේ මම හිතුවා පසුගිය වේදෙන් මාස ඇහෙන කාලයක් ගත්තා. කෙසේ නමුත් කොහොමද මේ මෙත මේ දක්වා මේ ප්‍රමාණයට සමාධිය වඩාගත් යෝගාවචරය ගේ හිත කොහොමද විපස්සනා කරන්නේ නැත්නම් විපස්සනා සමාධිත්‍යයට යනකොට මොනවද ලකුණු කියන්නේ. ඊට ඉස්සෙල්ලා මට තව එක කාරණාවක් සුද්ධ කරන්න වෙනවා. මේ විදිහට සමත ක්‍රමයෙන් අර්පණා සමාධි උපචාර සමාධි ක්‍රමයට ලබා ගන්න එක 90 95ක්ම සූත්‍ර වල සඳහන් වෙලා තියෙන මේ සමත යානික විපස්සනා. මොහොත ਸਰවඥාචර්ය ක්‍රම අතර විපස්සනා යානික සමතිකුත් තියෙනවා යුගනද්ද භාවනාවකුත් තියෙනවා. ඉතින් මේ විපස්සනා යානිකයට අර සමත ධ්‍යාන ලැබීමේ తত্ত্বය ලබන් නොලබන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඒ විපස්සනා යානික යෝගාවචරයා සම්මත සමාධිය වෙනුවට විපස්සනා සමාධිය අරහයි ඔය කාරණා විශ්ත මේ විපස්සනා යෝගාවචරය මේ විපස්සනා සමාධිය හරහා කොච්චර අර ධ්‍යාන ක්‍රමයේ හැටියට සතර සමාන්තරව යනවද අඩුම තිබියතු සමත මට්ටම සමත මට්ටම පිළිබඳ සමාධි මට්ටම මොකද්ද කියන එක අද තාම කෙලවරක් කරගන්න බැරි වාදපතයක්. ඒක නිසා විශේෂයෙන්ම මහසීසාරෝ ඒ බුරුමේ මේ කිම්බි දැකලින් භාවනා කරන්නේ සුද්ධ විපස්සනා ක්‍රම ඉදිරිපත් කරනකොට වට කරගත්ත ඔක්කොම එවකට හිටපු පඬිත ගොල්ල සාසනේ බාරගාර කට්ටිය කිව්ව මේක කරන්න බෑ දැන් කාර්යය. අනිවාර්යයෙන්ම සමත සමාධියක් අවශ්‍යයි අනිවාර්යයෙන්ම ධ්‍යානයක් අවශ්‍යයි එහෙම නැත්නම් මේක කරන්න බෑ කියන. නමුත් උන්වහන්සේ පෙන්ලා දුන්න මේ අටුවාචාරින් වහන්සේ පවා විපස්සනාට පාදක කර ගැනීමට සෞපචාර අට සමාපatti කියන වචනේ පාවිච්චි කරන නිසා උපචාර සමාධිය ඇති කියන අවම ලංශයෙන් උපචාර සමාධිය ඇති. උත්කෘෂ්ඨ මට්ටමින් අරූප ධානය මට්ටමේ යන්න. ඒ නිසා සම්දිස්ථාන නමයක් තියෙනවා. උපචාර සමාධිය පළවෙනි ධානය. දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, පහ අරූප 1 2 3 4 කියලා අට බොලකින් යන්න පුළුවන්. ඒ අඩුම මට්ටම උපචාර සමාධිය. ඒ උපචාර සමාධිය විපස්සනා සමාධියක්. මේ වෙනකොට මේ මේ මත ඉදිරිපත් කරන වැඩියෙන්ම ජාත්‍යන්තර පුවත්පත් වලට පහර ගැහුවේ ලාංකිකයෝ. ලංකාවේ හිටපු බුද්ධිමතුන් සෑහෙන්න පහර ගැහුවා නෑ කවදාකවත් කරන්න බෑ. විපස්සනා සමාධියක් කියන එකක් ඔක්කොලත් නෑ. සමත සමාධිය තිබිය යුතුයි. නමුත් මේ යුගයේ තුපන් ඒ වීර පුරුෂයා මේ මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ අවුරුදු ගාණක් පුරුදු කරා සාමාන්‍ය කුසී අම්මලාට සාමාන්‍ය පොන්චි ගොයියන්ට නැත්නම් ගෝතන් වැඩ කරන ගොයියන්ටයි ඔක්කොටම අභිධර්මයේ කියලා පැමිණිච්චන් තමයි ගෙනලා භාවනා කරවලා පෙන්නලා දුන්නා. එවැනි සමත සමාධියක් ඇති වුණාට මේක එතන එතන තනා ගන්නා ඕක්ෂණ මාත්‍ර වූ උපචාර සමාධියකින් විකරණය. ඒකට ක්ෂණික සමාධිය කියන වචනය අරගෙන කනමත්තක් ත්‍රික සමාධි කියන එක. ඒක සරු ඒ මහසිසාර පහළ වෙන ඉස්සලා විසුද්ධි මාර්ගයේට ටීකාවලියු ටීකාචාර්ය මහසල් පිළිගන්න. උන්වහන්සේට පෙන්නලා මූල ධර්ම වශයෙන් ඉඳ පෙන්නලා බොහෝ දෙනා කරන්න පටන් අරගත්තා. දැන් අපි පොඩක් බලමු. එවැනි සමත සමාධියක් නැතුව කෙලින්ම විපස්සනාට බහගත්තා. කෙලින්ම මේ වගේ තැනකට ඇවිල්ලා සුද්ධ වශයෙන්ම බහගත්ත ගමන් ආනාපාන කරන කෙනා කොහොමද මේ සමත සමාධියට හා සමාන්තරව උපචාර සමාධියක් මට්ටමට තමන්ගේ හිත ආවා කියලා දැනගන්න. ඒකනේ හුඟ දෙනෙකුට තියෙන සැකත් පහල කිරීමේ ඉතාම වැදගත් සම්දිස්ථානය. මේක අද නෙවෙයි දහසරයක් කිව්වත් ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නේ අපේ දැනුම ටිකයි. නමුත් ප්‍රයෝජනේ පිණිස සැකතරුලීම පිණිස විස්තර කරනවා නම් අපි දන්නවා මේ දහසකුත් নানা ආකාර රාජකාරී කරන ඉන්න දහසක් සුමේ කටයුතු කරන ගිහි කෙනෙක් ඉෂ්ටි වේවා පුරුදු වේවා ඇවිල්ලා මේ ශීලයක් ගත්ත පමණින් එනනම් සක්මන් ටිකක් කර පමණින් ওই හිත කීකරු වෙන්නේ. අටවදාන වාසේ පව පිළිගන්නවා හරියට දුවන අශ්වයෙක් උඩ අලුපෝල් ගෙඩියක් තියන්න හදනවා වගේ තමයි නැත්නම් කටුස් පිටක් උඩ බබළු ඇටයක් තියන්න හදනවා වගේ තමයි අරමුණේ හිත හිටිනවා කියන්නේ. ඉතින් සම්ගාක් කළාට අපේ දායක පිරිස් ඇහුවොත් එම් භාවනා කරනවාද කියලා කියා කරන්නේත් නැහැ. හිතකුත් නැහැ. මොකද ඒ අත්‍ය ටිකක් කරන්න උත්සාහ කරන්නේ නැත්නම් ඉතින් පබළු වැටි බිම වැටෙනවා. අලුපුල් දුටි බිම වෙනවා ඒ නිසා ආය ආය අරන් තියලා ඕකම තමයි වෙන්නේ කියලා අතනවා. අපි ආර්දනා කරනකොට එහෙම කරන්න එපා පුළුවන් තරම් ඒක කරලා බලන්න. කරලා බලනකොට වේලාවක කලාතුරකින් හෝ මේ හුස්ම ගන්නකොට මේ හුස්ම ගන්න බව හෙලනකොට හෙලන බව දැනගැනීමේ ශක්තියක් විශ්වාසයෙන් කෙරුවොත් ශ්‍රද්ධාවෙන් කෙරුවොත් අදහාගෙන කෙරුවොත් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. සමහරට පිම්බීම හැකිලිම වැටහිලා මේ පිම්බෙන වෙලාවේ මේක සත්‍යයක් නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි මේක හිතවිල්ලක් නෙවෙයි මේක පිම්බීම හැකිලිමක් නෙවෙයි. එහෙම නැත්නම් මේ හැකිලෙන වෙලාවේදී හොස්ම පිට කරනවා මට ඇක්සිඩන්ට් මේක පිම්බීම නෙවෙයි සත්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිචිලක් නෙවෙයි කියලා කැඳේ ගල බේරුවා වගේ මේ පිම්බීමෙන් හැකිලිම වෙන් කරගෙන රූප මේ සද්ද වේදනා ඇතුළු වෙන් කරන දැක ගැනීමේ ශක්තියක් එනවනම් මිච්ඡාය මූලික අවශ්‍යතාවය උන් කරන්නේ යම් කිසි කෙනෙකුට එක හුස්මක්වත් එක බිම්බීම හැකීමක්වත් මේ මූල මූල දැක ගන්න බැන්න න්‍යා භාවනට අභෞවිය බුද්ධිලෙක් වෙන්න පුළුවන් වේදනට බුද්ධිලෙක් වෙන්න පුළුවන් ඒ නැත්නම් වෙන කර්ම දෝෂයක් තියෙන කාර්යෝපවාදයක් වෙච්ච කම්මන්තර ශක්තන්තර වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් ස්වර්ග ගමන අන්තරායපත් කරගත්ත මාර්ග ඥානයට අන්තරාය කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සාමාන්‍ය මේ වගේ දේශනාවක් කරුවොත් එම පොදු පිරිසකට ඕකේ ටික දවසක් උත්සාහ කරනකොට 70ක් 80කට පුළුවන් ආස්වාස වේලාදී ආස්වාසේ බව දැනගන්න ප්‍රසවාස වේලාදී ප්‍රසවාස දැනගන්න. පිම්බිනේලාදී පිම්බිනවා කියලා දැනගන්න හැකිනේලාදී හැකිනේ කියලා දැනගන්න. ඒ වෙලත්තන් අපිට සක්මන් කරනකොට මේ වම තියෙන්නේ කියලා ගන්න. මේ දකුණ කියන්නේ කියලා ඔන්න ඔච්චරයි. මේ භාවනා ජීවිතයට අවශ්‍ය කරන මූලික සුදුසුකම්. ත්‍රිපිටකය දැන ගැනීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒකට වෙන මහා ලොකු ආශිර්වාද ගැනීමක් අවශ්‍ය කරන්නේ නැහැ. මේකේ තියෙන බොහෝම ප්‍රායෝගික දෙයක්. මේ විස්තර කරන්න හදන්නේ මේ විපස්සනා සමාධිය කියන එක මොකක්ද කියලා. විචක්ෂණ මාත්‍ර සමාධිය මොකක්ද කියලා. ඉතින් යම් කිසි කෙනෙක් මේ Tamanට මේ හුස්මක් වේගවල දැනගන්න පුළුවන් ගතිය අදිෂ්ඨාන කරන්නේ මට හුස්ම දෙකක් බලා ගන්න ලැබේවා තුනක් බලා ගන්න ලැබේවා කියලා දවසකට දෙතුන් සැරයක් නැත්නම් දවසකට එක සැරේ ගන්න දවස් කීපයක් උත්සාහ කළොත් අපි හිතනට වැඩිය වැඩි වේගයකින් මේ හුස්ම අල්ලගන්න පුළුවන් ගතියක් තියෙනවා මම මට පොඩි මම ඔය රස්සාව කරන කාලේ අපි ළඟ තිබුණා පොඩි පිහි ඒ පුංචි පැල කපන්න පිහි ගෙන්නනවා පිටරටින් ඉතින් බොහොම ඉක්මනට ඔක තලයේ ගෙවෙනවා ඉතින් මම ළඟ තිබුණා පෙට්ටියක් හැම වෙලාවෙම 25 30ක් පිහි තියෙනවා වැඩ කරන අයට දෙන්නේ ඉතින් මම එක දවසක් කරපු දෙ ලොකු මේ ලුණු මිදල් එලාලු වලින් තාඩුවක් කපලා පිහි ගහන්න ඉගෙන ගත්තා මේ විශේෂ තමල ගහන ගහනවා ගහනවා ගහනවා ගහන මොන තාපිය මිටවත් වදින්නේ. ඒ කියන්නේ අඩි 20ක් විතර ඈත තීන්ද යමල ගහන්න පටන් ගත්තට මිටවත් වදින්නේ නැහැ. ඉතින් මෛත්‍රී කින්න තවත් යාළුවෙක් කතා කරලා කිව්වා මේකේ තලයේ ගෙවිල වැටෙන නිසා මේක මට්ටම් නැහැ. මෙන්න මෙහෙමයි ගහන්නේ කියලා ගහලා ගහලා ගහලා හුඟ දවසක් ගහනකොට ඔන්න ටක් කාලා ගිහිල්ලා පීය පිට වැදුනා ලෑල්ලේ. ඉතින් ලොකු ජයග්‍රහණයක්. මේකත් කරලා කරලා කරලා බොහෝ වෙලා කරන තමයි අන්තන් තලයේ ගිහිල්ලා පිහියේ තල් ලෑල්ලේ ඇමිනෙන්නේ. ඒක රටක් රාජ්‍යයක් දිනකට ගන්න. ජීවිත උත්සාහ කරලා කරලා කරලා කරලා යන්තම් පිහිතලේ ඇමිනෙට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ධෛර්යයක් කරනවා. ඊට පස්සේ කියනවා හරි උත්සාහ කරොත් පුළුවන්. ඊට පස්සේ හරියට මේ ලෑල්ලේ බලලු ඇඳලා හරියට තිතට තිතට ගහනද සැලසුම් කරන්න කරන්න කරන්න වදින ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. හරියනම් පී ගන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක පෙන්වන්නේ දුනුවායෙක් දුන්න විදිහට ඉගෙන ගන්නකොට එල්ලෙටවත් යන්නේ නැහැ දුවා. හරියට කැවුත්තටම කියන්න අමාරුයි. හරියටම රත් කිහිල්ලටම කියන්න අමාරුයි. නමුත් කරනකොට කරනකොට කරනකොට මේක කරනවා වගේ අහු වෙනවා වගේ ආශ්වාසය ආශ්වාස ප්‍රශ්වාසය ප්‍රශ්වාස කියලා දැනගන්න පුළුවන් මම හිතා ගන්න තියෙන්නේ මට මේ සමත ධ්‍යාන නැති වුණාට විපස්සනා වශයෙන් අනිවාර්යෙන් මේක ප්‍රමාණවත් මේ බේන් පේන දෙන ගොඩක් මට පින් කියනවා මට ගොඩක් ඔළුව අංජ බජල් නැහැ පිස්සු නැහැ කියලා කරගෙන යන්න පුළුවන් කියලා කරගෙන කරගෙන කරගෙන කරගෙන ගියොත් එන්න එන්න එන්න එන්නට පියේ වචන ප්‍රමාණය වැඩි වෙනවා වගේ මේ ආශ්වාසය ප්‍රශ්වාසය දෙකක් තුනක් කරගෙන යන්න පුළුවන් ඒක හරියට ඉපදිච්ච ගමන් ළමෙක් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ. එනත සක්මන් කරනකොට පොඩි එකෙක් 7යි 7යි කියන ඉගෙන ගන්නවා වගේ අඩියක් තියෙනකොට වැඩෙනවා. අඩි දෙක තියෙනකොට තතනලා ගිහිල්ලා වැටෙනවා. ඒනට පොඩි එකයි ගතියක් තියෙන කොච්චර වැටුණාද? වෙනාකිට එහෙම වැටෙනවා නම් අංශභාගය හැදෙනවා. 탁 ගාලා වැටෙනවා ආය නැගිටිනවා. ආයෙත් 탁 ගාලා වැටෙනවා නැගිටිනවා. මේකෙන් තමයි කියන කොන්ද හරියන්නේ. ඒ වාගම තමයි සක්මන් කරනකොට එක පියවර කියනකොට හිත පිට යනවා. දෙවෙනි පියවර තියාගන්න ඉසලා හිත දුවනවා. කමන්නේ නැහැ. මම එකක් තියලා දෙකකට කියන. ඔන්න හිත දුවනවා. ආ කමන්නේ නැහැ. එකක් තියලා දෙකක් තියලා තුනක් තියනවා කියලා මේ මේ වැඩේදී තමන් පුදුමාකාර පුංචි ලදරුවෙක් බවට මෙලෙක් හිතක් බවට නිහතමානී තත්යකට දැන් හරියට ඉගෙන ගන්න හත හතයි කියන්නේ ඉගෙන ගන්න බබෙක් වාගේ ඉපදිච්ච ගමන් දරුවෙක් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ සම්පූර්ණ ජීවිතේ විදියට නැවත සලකා බලන්න වෙලාවක් එනවා. අපි මේ වෙලාවේදී සලකන්නේ ති බුද්ධි මහාඳුරොත් එක්ක නෙගලපන්නේ ධර්මයත් එක්ක නෙගලපන්නේ සංඝයත් එක්ක නෙගලපන්නේ සීලයත් එක්ක නෙගලපන්නේ ඒ නිසා පෙරදිල්ලක් වෙතනේ. ඉතින් මගේ භාවනා අධ්‍යක්ෂකේ මම කියන්න තියෙන්නේ මෙවැනි උත්සාහයක් කරන එකනා දිනුවා හුස්ම දෙක තුනක් එක දිගට බලන්න. තක්කර දෙක තුනක් බලන්න. එතකොට එයා දිනන්නේ තව කෙනෙක් පරාජය කරලා නෙමෙයි. නිතරම ජයක්. දැන් මේ ලෝකේ ඕනම දිනුවක් ලැබනකොට අපි කවුරු පරාජය කරනවා. එතකොට ඒ විනි අපිට ඊර්ෂ්‍යා කරනවා. ඊවසේ දින මා බිම දැම්මා මට ගැහුවා ගහලා අරු දිනුවයි කියලා ජයෝ වේරා පසවති කියලා උදාහරණ දෙනවා. මේ සෙල්ලමේදී කිසිම කෙනෙක් පරදින්නේ නිතරම ජයක් ලැබෙන්නේ. ඒ නිසා මේකට හරස් කබන්න කෙනෙක් නැහැ. ලද ලද වෙලාවක විඩය අරගෙන පුළුවන්තරම් බලන්න තියෙන මට එක හුස්මක් දෙකක් තුනක් හතරක් චප්පරයක් දෙකක් විනාඩියක් දෙකක් එක දිගට පවත්වන්න පුළුවන් නම් යොතන යොතන කාලයට හා සාපේක්ෂව උද්දුම ප්‍රගතියක් වෙනවා. උද්දුම ප්‍රගතියක් වෙනවා. එක දවසක් ඔය මේ මම විතරම එක බණට කියනවා මේ කාට උනන්දු කරවන්නේ දාන කණ්ඩායම ආපිලාට මම හොඳට කියලා පස්සේ ඔබ කවුරුත් වෙනවද කියන මේ දාන කණ්ඩායම බලන්න. එක්කෙනෙක්වත් නැහැ. ඒක තමයි නිසනවනේ හැටි. ඉතින් මම දන්නේ ඒක නිසා මම කොහොම හරි අවසලා අදනමක කවුරක්වත් නිකවල පොයේ දවසටවත් ගිහිලා පොඩ්ඩක් ඉඳගෙන භාවනා කරන දහම් පාසලේවත් ගිහිලා කරලා නැද්ද කියනකොට කාම කෙනෙක් අතීශය. ඊට පස්සේ මම කෝ අම්මේ දැන් උඹේ කතාවදී මේ පිළිසෙට කියපම් මොකද්ද භාවනා කියන්නේ? ඊට පස්සේ ගාණී බුදුහාමුදුරේ මම එච්චර පඬිතකම් මොනවක්වත් දන්නේ නැහැ. මම යන්තම් ඉඳගෙන තියෙනවා විතරයි. මම බයි ඒකත් ලොකු දෙයක් නෑ. දැන් යම රජු ගාටෝ දෙත් එකම ගියා නම් ඔයා විතරනේ ගොඩ එන්නේ. අනිත් ඔක්කොම ලගින්නේ මම කයටනේ. දැන් මේ මනුස්සකමක් කිල්ල දුන්නා. බුද්ධෝත්පාද කළ කිල්ල දුන්නා. ඇහැකන දේවනා සිල්ව දුන්නා. කල්යාණ මිත්‍ය කිල්ල දුන්නා. පැවිදි පැවිදි ඕනම් ගන්න පුළුවන් බණක් තියෙනවා. ඒ ඔක්කොම තුල ආය යනවා පාරේ. අර අම්ම විතරක් කියයි අමරජුරු කාඩ කියලා නෑ නෑ හම්තුන්නේ මම ටිකක් භාවනා කරලා ඉතින් මමත් කිව්වා අමරජුරු වගේ අම්මට බැද්ද විතර කරා. ඉතින් අම්මා හොඳටම පැකිලිලා. එහෙමනම් කියන්න දෙයක් නෑ. කියලා ඒ අම්මා කියනවා අපේ ගමේ පන්සලේ හාමුදුරුව මට කිව්වලු ওই දවසකදී අම්මේ මලක් තිබෙන තරමට හරි දවසකට එක හුස්මක් ගත්තොත් ඒක ජීවිතේ ලොකුම පිටකමක්. දවසකට මලක් කිමින තරම් එක හුස්මක් සිහියෙන් ගත්තොත් ඒක මුළු ජීවිතේම කරපු ලොකුම පින්කම කියලා මම මේ ආම්ලන තාම වදිනවා ස්වාමීන් වහන්සේ මම දවසට පුළුවන් තරම් බලනවා හුස්ම කීපයක් හරි හිතගෙන හරි ඉඳගෙන හරි බුදියාගෙන හරි ගන්න මේ නිසා මම උත්සාහ කරනවා ඉතින් බලන කොච්චර ලස්සන සාහිත්‍ය ක්‍රමයක ඉදිරිපත් කළා තියෙනවද මලක් කිමිනතර එක හුස්මක් එක දවසකට මේකෙන්වත් අඩු ගානේ අපි මේ බුද්ධ ශාසනයේ තියෙන සාරය. අර පද්ධතිය කිට්ටු කරගන්න. ඉතින් කවුරු හරි කියනවා නම් මලක් කියමිට තරමටවත් මට හුස්ම ගන්න වෙලාවක් නැහැයි කියලා. ඔකට කඹරනවා කියනත වෙන මොකක්ද කියන්නේ? ඔකට දාසකම කියනත වෙන මොකක්ද කියන්නේ? ඔක බත්මලයයි කියනත වෙන මොකක්ද කියන්නේ? අනිත් මං වගේ කෙනෙක්වත් එහෙම කියන නැත්නම් කවුද කියන්නේ? ඉතින් ඒ නිසා ඩායක ආවම ටිකක් කොනිටලා ටිකක් අවශ්‍යලා මේක කියලා දෙනවා. භාවනා කරන කටියක් තියෙනවා මහා ලොකු දේවල් මේ දවස් හතෙන් බලාපොරොත්තු වෙන්න එපා. Taman ඔක්කොම ලෑස්තිලා සක්මන් කරලා ඉල වාඩි වුණාට පස්සේ මම මෙතන ඉඳගෙන ඉන්න බව දාන්න. එහෙම නැත්නම් මම ආශ්වාසයක් කරනවා දාන්න. උස්ම. ඇතුළේ මේ පිට වෙන. මෙන්න මේ දේ වෙන් කරලා දැන ගැනීම කියන එකයි මේකේ තියෙන සුවිශේෂත්වය. ආශ්වාසය ප්‍රශ්වාසයෙන් වෙන් කරනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙකේ සාධයෙන් වේදනාවෙන් හිතවිල්ල වෙන් කරනවා. වම තියෙනකොට දකුණ තියෙනකොට ඒ ලැබෙන ස්පර්ශ දෙක වෙන් කරනවා. මෙන්න මේකට කියනවා භාවනාවේ එහෙම නැත්නම් විපස්සනා ඥානවල නාම රූප පරිච්ඡේද ඥානය කියලා. මේ තමයි සම්මා දිට්ඨිය විපස්සනා මට්ටමට ඇති වෙන පළවෙනිම ලක්ෂණ. ඔක්කොම එක මල්ලේ දාගෙන අපි ගියේ හුස්ම ඇතුළේ වෙනත් එකයි පිට වෙනත් එකයි ඒ වෙලාව සද්ද වුණත් එකයි වේදනත් එකයි ඔක්කොම දැන් මොකද කරන්නේ හුස්ම ඇතුළේ වෙන එක මෙහෙමයි ඒක පිට වෙන එක නෙවෙයි ඒක මේ මේ ළමයි. දැන් මේ පිට වෙනකොට මෙහෙම ඒක ඇතුල් වෙන එක නෙමෙයි මේ මේමයි කියලා මේ දෙක වෙන් කරපු දවසේ. ඒක ලියනකොට ඒ ලොකු ස්වාමීන් වහන්සේ ලිව්වා. ඒක මට හොඳට හිත වැදුනා ඒක. ලියන්නේ කිව්වා මේ ආස්වාසය මෙහෙමයි කියලා යෝගාවචරය දැනගන්න එක හරි වටිනවා. ඒක ප්‍රස්වාසය නෙවෙයි කියලා දැනගන්න එකත් වටිනවා කියලා ලියන්නේ. මේක ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි. මේක ප්‍රස්වාසය මේක ආස්වාසය නෙවෙයි. එතකොට යෝගාචර ආශ්වාසයට ආවේනික වූ නයිසර්ගික වූ එයින් මහටගත් ලක්ෂණ ටික ප්‍රශ්වාසයෙන් වෙන් කළ දැනගත්තට පස්සේ ඒ යෝගාචරය මේ අරමුණු කියන දේවල් තොග වශයෙන් ආවට එකවරකට එන්නේ එකක් බව. ඒක අනිත් දේවලින් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් බව. තේරුම් ගන්නකොට රූප අරමුණක් රූප කර්මස්ථානයක් හේතු කරගෙන මේ නාම ධර්මයක් වැඩ කරන හැටි නේද වෙන්කොල අඳගන්නේ නාම ධර්මයෙන් හිතෙන්නේ මේ ආස්වාද ප්‍රසාද කියන්නේ රූප ධර්ම. ආන්න මේ දෙක අතරේ යම්ම සංසිද්ධිය සංසුද්ධිය ඇති වෙන්න පටන් ගන්න එක තමයි ඉස්සල්ලාම සමාධිය. සමන් විපස්සනා සමාධිය කියන්නේ ඕනෝ. ඒ නාම රූප පරිච්ඡේද ඥානෙ එනකොට ඒකට කියන්නේ දිච්ච විසුද්ධිය කියලා. මේක දිට්ඨි විසුද්ධි ඊටම ගැඹුරින් විස්තර කරනවා යම් දවසක යෝගාචරය මේක දියුණු කරලා හැම හුස්මක්ම අපි කියන විනාඩි 5ක් ඇතුළත එන ආශ්වාසයක් ප්‍රශ්වාසයක් මුලැමැදාක හොඳට සාංශුද්ධෙන් බලන්නේ හිටියොත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ හුස්ම දෙක අතරමැද මමෙක් කියාගන්න ආත්මයක් කියාගන්න මේකේ නේවාසිකයෙක් හෝ කෙලිකාරයෙක් නැහැ හුස්ම හොඳට පිරිසිදු කරලා චීන කන්නඩියක් දාලා බැලුවොත් ආත්මයක් කියන හරපද්ධතියක් මේක නෑ. ජීවාත්මයක් කියලා සැප විඳින්න ඕනේ කරන නේවාසිකේ අධිකාරී ශක්තියක් ගෙහිමියේ බලකාරයේ මොකක්වත් නැහැ. ඒ නිසා මේ බුද්ධලයා මේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන්කර දැනගන්නවා කියන මේ පරිච්ඡේද ඥාණය එක සැරයක් නෙවෙයි ඒක හුස්ම ගන්න වෙද්දී වේලාවක් පවත්වාගෙන යනකොට දෙන කොච්චර වෙලා මේක දිහා බැලුවත් මේක ඉතුරු වෙන හරයක් නැහැ. මේකක් න හුස්ම ආස්වාස් ප්‍රසවාසයෙන් දෙක. මේකට කියනවා ජීවාත්මය වශයෙන් අපි හැම කෙනෙක් ආවම දිවිමෞකාර දිව්‍යන් වහන්සේ විසින් මවන ලද ආත්මයක් තියෙනවා. ඒ ආත්මයේ සැප විඳින එකයි අපිට කරන්න තියෙන්නේ. ඒක කරපල්ලා කියන ගතියදී කියන මේ ජීව ආත්මය පිළිබඳ සස්සත දිට්ඨියේ තියෙන මේක හිමීට හිමීට දී වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? ආශ්‍රත් ප්‍රසාරතිගේ හිත පවත්වාගෙන යනකොට අර ආත්ම සංඥාව සහිත කුමර කුමරි සැප විඳපු කෙනා නිත්‍ය සංඥාව හිරපෙක නැතනවා ආනාපානේ හරි කම්මයි. ආනාපානේ නීරසයි. ආනාපානේ ඒකාකාරයි. හිත නින්දට වැඩ. මොකද මෙයාට පුරුදු නෑ මේ එකම දෙයක් තුල ඉඳලා කාමයට ගිජු වෙච්ච කෙනා ඉතින් හිත පිටපයි. එහාට පනිනවා මෙහාට. ඉතින් මේ පුද්ගලයාගේ තියෙන මෝඩකම තමයි මේක මගේ කෙලෙසයක්, මේක මගේ දුර්වලකමක් කියලා හිතන නෑ මේක හැම කෙනාටම සමානයි. භාවනා කරන්න යන හැම කෙනාටම සමානයි. හිත එක අරමුණක තියලා ඒක සාංශුද්ධයෙන් බලන්න හදනකොට හිත අර එලහරකා ගොඩට අදිනවා, මීහරකා මඩට අදිනවා වගේ මේ හිත নানা ආකාර කාමාරුණ දිගේ දුවන්න හදිනවා. අන්න එදාට තමයි තමන්න තේරෙන්නේ අපි මේ දරුවෝ හදන්න හදනවා හිතු කියන දන හිතින් නමුත් මහේ කාලකටවත් නැහැ හිතු කියන ගතිය. දරුවෝට කෙලින් ඵලයල කියලා කක්කොට්ටු හරියට කන කියනවා. ඒකට ඒක දුවනකොට දුවන්නේ අරහන. ඔය වැද්දෝ වයින්වලු දරුවන්ට මිනිස්සෙයිනේ දරුවනේ ශිෂ්ටාචාර වෙලා මහත්ෙක් වෙන්න බලපළයි කියලා. මහේකා වැද්දා. ඔන්න බයිලාව නතර වෙනවා. ඕනෝක තේරුම් ගන්න. අපිට අඩු ගන්න මේ හිත හුස්ම රැලි දෙකක් එක දිගට තියාගෙන බැරි තරම් හොඳපා නැති ආධ්‍යාත්මයක් නැති චරිතයක් තියාගෙන අනු කාටද මේ මවපාන හදන්නේ. ඒකෙන් කියන්නේ එක දිගට හුස්ම පවත්වන්න පුළුවන් මනුස්සය අනික කටට උසස් කියලා. එතන තේරෙන්න පටන් ගන්නවා මේකේ කිසිම පාන ශක්තියක් නැහැ. දවසක තේරෙයි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ කරන වැඩේ කිසිම කිසිම න්‍යාය පත්‍රයක් නැහැ කියලා. මොනම න්‍යාය පත්‍රයක් කරගත්තත් ඒකට වැඩ කරන්න දෙන්නේ නැහැ. හරියට පස්සේ විතරයි අපි අයිතිවාසිකම් කියන්නේ. එනිසා මේ න්‍යාය පත්‍රයක් නැති මේ වැඩේට මෙච්චර මේ පහින්නේ මොන දාසකමද? එතන මොන බත්බලකමක්ද මේකේ තියෙන්නේ කියලා බැලුවොත් අත්ත හත්තු පරම්පරාවම කරලා තියෙන උච්චර තමයි. න්‍යායපත්‍රේ තමයි පුළුවන් නම් ආනාපාන හිටපන් කියන එක. හිටින්නේ නැහැ. පුළුවන් තරම් පිටපැන්න ලාහට කිල්ල උතු කරනවා. නිම්බේ කරගෙන තියෙනකොට අනිසික ගන්න හදනව තමයි. ඉතින් කවදා හරි යෝගාවචරය මේ බව දැනගෙන මේ අපි මිත්‍යා දෘෂ්ටිකයෙන් බලනකොට කොච්චර මිත්‍යා දෘෂ්ටිකද කියන එක අපි නම් හිතන්නේ අපි බුද්ධ ධර්මයේ පොත පරිසාරික උපයන බුද්ධ ධර්මයේ ලියලා තියෙනවා අපි සම්මිය දෘෂ්ටිකයි කියලා. ඔන්න හිතේ කෙරුවවල් බලන්න පුළුවන් මෙන්න මේක කරපන් කියලා පෙන්නන. මේ ඉලක්ක ඇඳලා ඒක දිගේ ඵලයන් කියපු දවසේ කද්දාකත් බෑ. සක්මන් කරන්න බෑනේ පියවර 5ක් 6ක් යන්න පුළුවන්ද කියලා බෑ. ඊටපයි. පුළුවන් ඇත්තෝ ඇති. ඒ මොනක නිසා නෙවෙයි මේ පිටපන්නන කමක් තමයි නැවත නැවත කරන්න ඕනේ කියලා විපස්සනා වශයෙන් සම්මත වශයෙන් ශික්ෂා කරපේකන ශික්ෂණය කරපේකනට ගන්න පුළුවන් කතියක්. ආන්නේම කරගෙන කරගෙන යනකොට යම් දවසක මේ යෝගාවචරයට එල්ලයක් විශ්වාසයක් පහළ වුණොත් මගේ ආධ්‍යාත්මික පිටකොන්ද වෙන්නේ මේ විපස්සනා සම්මාදිටියයි ඒ නිසා පිටපණින එක හිතේ නැහැදිච්ච කාරණා අභාවිත ගතිය නමුත් උත්සාහ කළොත් මම පින් කළා සත්තනම් දන් දුන්නා සත්තනම් සිල් රැක්කා සත්තනම් සමද භාවනා කරා සත්තනම් සමද ගැතුත් විපස්සනා කරුවන උත්සාහ කරනකොට කරනකොට යම් දවසකට මේ යෝගාවචරක ක්ෂණ මාත්‍රාව කියන එක සති මාත්‍රාව කියන එක අඛණ්ඩ සතියක් වඩපත් වෙච්ච වෙලාවයි. ඉදමාකාර වෙනසක් දැයි. ඔබ මාවට කියනවනම් බයිසිකලයක් පදින්න පුරුදු වෙන මිනිස්සයා කවුරු හරි පිටිපස්සේ සීට් එක ළඟින් අතින් අල්ලන්නේ ඉඳදී කොහොම හරි කරලා මේක මාරු කරගත්තයි කියලා කියන්නේ හැබැයි කවුරු හරි අල්ලන්නේ නැකයි ඉන්න පුළුවන්. යම් දවසක යා මේ දෙවැනි අල්ලන එක නැතුව මේක ඩිංගිත්තක් කරගෙන යන්න කියලා මේ වේගය නෑ මම මෙහෙම පටන් ගන්නවා. මේ සමබර භාවයේ පවත්තන්න යම් වේගයක් ඕන. ඒ වේගය ආවට පස්සේ ඉබේම බයිසිකලෙත් පිළිගෙනවා. ඒකකට මේ සමබර භාවයේ සහ වේගය අතර තියෙන මේ සම්බන්ධතාවයේ දෙවැන්නේ කල්ලන කක්කක් හොදාකම් ගන්නවා. දෙවැන්නේ කල්ලන දුව මේ බය අරගන්න බෑ. ඒ නිසා මුලින් මුලින් ජැක් ගාලා හරි ගමන්නේ වේගය අරගෙන සෑහෙන වේගෙට ගත්තට පස්සේ බයිසිකලේ වැටුණත් එයා නැගිටලා එනවා. ඒ නමුණට නැගිටලා ගන්න. ආන් මේ වගේ යෝගාවචර කවදාද මේ ආනාපානේ හුස්ම රැල්ල දිගට මේ පවත්වාගෙන යනකොට මේ වේගය අල්ලගත්ත දවසේ දැන් තේරෙනවා දැන් බයිසිකලේ තනියම යනවා. මේ විදිහට අරමුණ දැපෙන දමා ගත්තට පස්සේ අරමුණ කීකරු කරගත්තට පස්සේ අරමුණ ලක් කියන්නේ මුලට මුල දාගත්තට පස්සේ ඒ යෝගාවචරයට අවස්ථා රාශියක් හම්බ වෙනවා මේ ආපු ආස්වාසේ ඊගාටන ආස්වාසත් එක්ක කොහොමද ඊළඟට ප්‍රසවාසත් එක්ක කොහොමද මේ විදිහට ආස්වාද ප්‍රසවාස දෙක අතර ගැළපුම හොඳට සියුම් කරගෙන තියුණු කරගෙන ප්‍රණීත කරගෙන යනකොට ක්‍රමයෙන් අවස්ථාවට අවස්ථාවක් වෙන ප්‍රස්තාව ලැබෙනවා ආස්වාසයෙන් ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට වෙනම වෙනස්කම් වර්ගයක් යනවා මේ සතිපට්ඨාන සූත්‍රයේදී ਸਰවඥාන්සේ දීගං වාස්ස සන්තෝ දීගං වාස්ස සාමිති පජානාති ඊට පස්සේ රසං වාස්ස සන්තෝ රසං වාස්ස සාමිති පජානාති ඉස්සලා දීර්ඝ වැඩිච්ච ආස්වාසේ එන්නේ එන්නේ කිටි වෙනවා කියලා පොඩි ඉඟියක් වෙන්නේ දීර්ඝ දැනිච්ච ප්‍රසවාසයේ එන්නේ කිටි වෙනවා කියලා පිටසක් නෑ ඇතුළට නැමෙන්නේ හිත රූප සද්ද දිගේ දුවන්නේ නෑ මේකේ නෙමෙයි විපරිණාමය එක අරමුණක් දිගේ බොහෝ වෙලා බලනකොට ඇති නෙමෙයි විපරිණාමය දකින්නකොට අර කාන්දමට යකඩයක් ලං කරනකොට වගේ ඉතින් මේක රසයක් අල්ලන්න පටන් ගන්නවා. හරියම්කේ රසයක් අල්ලන්න පටන් ගන්නවා. ඒක විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා. ආන්නේ විනෝදාංශයක් වෙන්න පටන් අරගත්තට පස්සේ යම් දවසක යෝගාවචරයට ඇති වුණා නම් විශ්වාසයක්. මට ඉඳගෙන විනාඩි 10කින් පාර කිව්වොත් හිතවිලි සද්ද නැතුව පැටික වේලාවක් ආනපන ඉන්න පුළුවන්. මට මේ දීර්ඝ ආනපන, කෙටි ආනපන, ආය දීර්ඝ වෙනවා, ආය කෙටි වෙනවා කොහොම හරි කරගෙන මේක ගන්න පුළුවන් කියන ආවට පස්සේ බුදුජානනාංශ කියනවා සබ්බකාය පරිසංවේදී අස සිස්සාමිති සික්කටි සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කටි. මේ හුස්ම රැල්ලේ මුල මැද අග බලන්න. කොහොමද මේ හුස්ම පටන් ගන්නේ? ඊට පස්සේ අර නාස්පුඩු පුරවාගෙන ගිහිල්ලා කොහොමද මේ හුස්ම ඉවර වෙන්නේ? ආය ඇතුළට ගන්න හුස්ම කොහොමද පටන් ගන්නේ? නාස්පුඩු පුරවාගෙන ගිහිල්ලා කොහොමද ඒක ඉවර වෙන්නේ කියලා බැලුවොත් හුස්ම කාල මුළුල්ලම ඉතින්ද යන්න සෑහෙන ගමනක් ඕනේ. ඒක නිකන් උදාහරණයකට කියනවනම් අපි එම්බ්‍රොයිඩර් කරන්න ඕන නම් ඉදි කැල්ලක් අපි ඒක රාමු දෙකට අල්ලලා හිර කරගෙන ඒකේ ඇතුලේ තමයි එම්බ්‍රොයිඩර් කරන්න පුළුවන්. හැමෝට හිර කරගත්තට ඇත්තට ඉදි කැල්ලක එම්බ්‍රොයිඩර් කරන්න. ඒ වගේම ජීවන පට්ටලයකට හරියටම දාලා සෙන්ටර් කරගත්තේ නැත්නම් යකඩක පොට කපන්න බෑ. අතේ තියාන පොට කපන්න බෑ. ඒක හොඳට හිර කරන්න ඕනේ. හිර කෙරුවට පස්සේ ගානට කරකිනකොට කපු කට්ට තිබ්බට පස්සේ ගානට යකඩ අඹාගෙන කපාගෙන බයි. එනිසා මෙතන හොඳ පොඩියක් ඕන. පොඩිය කියලා කියන්නේ හිරයක් ඕනේ. හිරේ ආවට පස්සේ තමයි ඔය එම්බ්‍රොයිඩර් කරනකොට කෙරුවා වගේ, ජීවන පටන් දෙතිවා සෙන්ටර් කරගත්තා වගේ. තමන්ට තේින පටන් අරගත්තා දැන් මේක ලියවන්න පුළුවන්. දැන් මේ කැටයන් කොටන්න පුළුවන්. අන්න ඒ කැටයන් කොටනකොට ඒකේ තියෙන විශිෂ්ටත්වය, ඒකේ තියෙන සුවිශේෂත්වය, ඒකේ තියෙන සුකුමාර ගතිය තමයි අරමුණ ලාවට පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙනකම්ම ආශාසී මුලමදාක බලනකොට යෝගාවචරය අරමුණට හොම්බට හොම්බ තිබ්බා වගේ කිට්ටු කරලා බලන්න. ඈතින් ඉඳලා බලන්න කියන්නේ. මෙන්න මෙතෙන්ද යනකොට මේ යෝගාවචරයට එකඟ වෙන්න වෙනවා ආස්වාසෙත් ප්‍රස්වාසෙත් රාගයේ ద్వේෂයේ මෝහයේ වෙන ඕනම දෙයක මේ ලෝකේ තියෙන හැම ධර්මතාවයකම මේ වගේ හටගන්මක් තියෙනවා ගොරෝසු තත්ත්වයක් තියෙනවා නැති වෙන තත්ත්වයක් තියෙනවා ආස්වාසෙත් ප්‍රස්වාසෙත් වෙනස් වෙන ලකුණු අපි මෙතෙක් කල් බල බල හිටියා ඒක හොඳට උරු වෙනකොට පේනවා මේ දෙකටම සමාන ලකුණක් තියෙනවා පොදු ලකුණක් තියෙනවා මේක ඇති වෙන ගතියක් තියෙනවා වෙනස් වෙන ගතියක් තියෙනවා නැති වෙන ගතියක් තියෙනවා ඉතින් චින්තාමය ඥානෙ හිතාගන්න මේ විදිහට හැම අරමුණකම මේ වගේ ඇති වෙලා නැති වෙලා ඉස්මතු වෙලා නැති වෙනවා ආය ඇති වෙලා ඉස්මතු වෙලා නැති වෙනවා කියන ධර්මතාවය යම් හේයකින් යෝගාවචරයට ඥානයට දෘෂ්ටියට කිට්ටු කරන්න පුළුවන්. හරි අමාරුයි. ඒක නිකන් අර මේ කාලේ තියෙන ත්‍රිමාන රූප හදපුවා පොටෝල ඒක දිහා බලා ඉන්නකොට ටික වෙලාවක් ඉන්නකොට තමයි ඒක ත්‍රිමාණ ගතිය පේන්නේ. ඒ වගේ මේ කම්පියුටර් වලින් හදව රූප තියෙනවා. ඒ කැටිච්ච බුදු රූප රාශියක් දිහා බලනකොට ලස්සන බුදු රූපයක් ඇතුළේම ඇවිල්ලා පේන. ඒ වගේ නිකන් ඒක හරි ශිල්පීය ක්‍රමයට බලන්න ඕනේ බලනකොට ඒ විනිවිදන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ඇතිවීම නැතිවීම වශයෙන් ආශාර ප්‍රසවාස දෙකේම සමලකුණු මතුවෙන අවස්ථාව මේ දෘෂ්ටි සම්බන්ධව නැත්තම් කියනවා විපස්සනා දෘෂ්ටි තාමත් වැදගත් අවස්ථාවක්. එතකොට යම් තැනකින් මේ හුස්ම නැති තැනකින් හුස්ම ඇතුල් වෙන හැටි පටන් ගන්න දැනගන්න. හට ගැනීම දකින්නකොට බුදුජානනාථේ සඳහන් කරන යෝකයේ ලෝක සමුදයංච වෝකච්ඡායන යථා භූතං සම්මප්පඤ්ඤායේ වස්සතෝ මේ හට ගැනීම හොඳ පිළිසිතුව හරියට දිය බුබුලකින් වතුර ටිකක් හෙන්නා වගේ මේ හුස්ම හට ගන්න තැන ඇති හැටියට පිරිසිදුවට යම් කිසි කෙනෙක් දැක්කනම් අර මුලින් තිබුණ නාස්තික දෘෂ්ටිය හිටින්න විදියක් නැහැ. ලෝකේ සියල්ලම නැති වෙනවා ලෝකේ සියල්ල මේ ජීවිතේ ඉවරයි කියන්න බෑ ඕන තැනකින් ඕන දෙයක් පටන් ගන්න පුළුවන් ගැති විදියට හට ගන්නා ස්ථානේ දැක්කනම් හුස්මය හෝ වේවා වමේ දකුණු හෝ වේවා රාගය හෝ වේවා ද්වේෂය හෝ වේවා මෝහය හෝ වේවා ඒක හටගන්න හේතු කරුණු යෙදුනා නම් හට නොගන නොය හට නොගෙන ඉන්න බෑ බ්‍රහ්මයකටවත් ඒක නතර කරන්න වෙන මොනම බලයකට හේතු කරුණු පළඹුණානේ ඒකම තියෙනවා අපිට කරන්න පුළුවන් බලන එක විතරයි ඊට පස්සේ ඒක ගෙවෙන පැත්තට යනකොට අපි කොච්චර හිර කරලා අල්ලන්න හැදුවත් හරියන්නේ නිරුද්ධ වෙන පැත්තට, ක්ෂය වෙන පැත්තට, වැය වෙන පැත්තට ගියාට පස්සේ ඇති තියෙනවා ගන්නවා මගේ කියා ගන්න කොච්චර කියාගෙන හිත එක ගෙවිලා යනවා. ඒ නිසා සර්වඥයන් සදා කරලා තියෙනවා මේ විපස්සනා සම්මාදිට්ඨියට යනකොටම ඒ යෝගාචරයේ ආරමුණක ගොළමදාග දැකීම නැත්නම් සම්මකාය පරිසංවේදී කරනකොට යම් දෙයක හට ගැනීම දක ගන්න තරමට හොඳ කැඳේ ගල බේරනවා වගේ බලාගෙන හිටියොත් නිකන් ඉර පායන දිහාට ඉර ඉර නගින්නත් ඉස්සල්ලා ගිහිල්ලා ඉතලා අරුණ නැකට පස්සේ ඉර නැගලා එන හැටි දැක්කට පස්සේ ඒ ක්‍රියාවලිය හේතු කර්ම යෙදුණා නම් ආයෙ බලක් ගන්න පුළුවන් කෙනෙක් නැහැ ඊට පස්සේ ඉර බහලා යන්නේ බලක් ගන්න කෙනෙකුත් නැහැ අපි ආශ්වාසික මුල මෑද ගෙවම් කරන අග මෙන්න මේ දෙක විශේෂයෙන්ම මුල අග දෙක දුවට සාංශිද්ධෙන් බැලුවා නම් දැක්කා නම් ඒ යෝගාචර කවදාකවත් හට ගන්න මුල දැකපු කෙනෙකුට නාස්තික දෘෂ්ටියේ බලපදියම් වෙන්න බෑ නැති වෙන ඡය වෙන නිරුද්ධ වෙන පැත්ත දැක්කනම් ආස්තික ශාස්ත්‍රත දිට්ඨියේම බලපදියම් වෙන්න බැහැ එක හුස්මක් ඇතුළත මේ දෘෂ්ටිය පිළිසිදු වීම බලනකොට පේනවා ඇතිමයි තියෙනවමයි ශාස්ත්‍රතමයි කියලාගෙන හිටියනම් ඒකත් හුදු හේතුඵල ධර්මයකින් විතරයි තීන්දුව වෙන්නේ. නැති වෙනවා මේ ජීවිතේ පස්සේ මම මොනවා කරුවක්වත් මට ආපහු කර්ම ප්‍රතිසන්දෙන්නේ නැහැ කියලා නාස්තික දෘෂ්ටිකේ කියන ඒකත් නැති වෙන නිසා බොහෝම ශීඝ්‍රයෙන් මේ හේතු ඇති වුණා නම් ඒක බලක් ගන්න පුළුවන් කෙනෙක් නැත්තේ නෑ. හේතු නැත්තම් මත කරන්න පුළුවන් කෙනෙකුත් නැත්තේ නෑ. ඒ යෝගාවචරය නිසා මේ සංසිද්ධියේ මුල මැද අග දැක ගන්න පුළුවන් තැනට යනකොට ওই පටිච්ච සමුප්පාදය පිළිබඳ සම්පූර්ණම මූල ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය කරන්නා වූ තමන්ගේ අත්දැකීම් ටික ලබන. හැබැයි මේක අර සීල විසුද්ධිය, චිත්ත විසුද්ධියට බොහෝමත්ම පෞරුෂත්ව වෙනස් කරන දෙයක් වඩපත් වෙනවා. නැත්නම් කාන්තර වෙනස් කරන දෙයක් වඩපත් වෙනවා. තමන් මෙතෙක් අරගෙන ආපු හනමිතිය බිම තියෙන තැනක් වඩපත් වෙනවා. ඒ නිසා ඒ මට්ටමට යනකොට භාවනා කරන කට්ටිය සහලව. බය වෙනවා. ටිකැස්සෙන්න පටන් අර ගන්නවා. ගැස්සෙනවා. ආනාපානෙද නැද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. සතිය මට තියනවද නැද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. මේකත් සමාධියක්ද කියලා සැක කරනවා. මේ සමාධියද කියනවා ක්ෂණ මාත්‍ර වශයෙන් පිටුපු සමාධිය කියලා චිත්ත ඒකාග්‍රතාවය කියලා කණමත්තක් දිග චිත්ත ඒකාග්‍රතාවේ හිතා ගන්න බැරි එකලසක් කරනවා. මේ එකලසට සමාදම් වෙන්න නම් ඒකට ගිහිල්ලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් තමන්ගේ කය පිළිබඳව හෝ ජීවිතය පිළිබඳ තියෙන ආශාවක් ආවා. එහෙම නැත්නම් අතහැරෙනවා. ඒක නිසා මෙතනදී ලාවට මරන. නොමර මරන. මේ බූසෝ පැටවුන්ට බියෝ මාර්ගේ භාගයට මරලා ගිහලා දෙන්නේ සෙල්ලම් කරා. භාගයට මරලා නිකන් නටවලා ආයෙ ටිකක් හපලා කාලා ආයෙ ටිකක් දඟලවුවොත් ආයෙ මරලා සෙල්ලම් කරනා වගේ පළවෙනි වතාවට අපේ සක්කාය දිට්ඨිය මැරෙනවා. චක්කාදිට්ඨිය කියලා කියන්නේ මම වෙමි මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියාගෙන අපු දේ බුදු තමන්ගේ න්‍යායපත්‍යෙන් තොර මොකද්ද හේතුඵල ධර්මයේ වෙන දෙයක් ඒක බාරගත්තයි කියලා අපිට නැති වෙන දෙයක් නැහැ මේ දුක්කඳක් ගෙවෙන එක විතරයි වෙන නිසා ඒන දෙයට ඉඳ තියලා වෙන දෙයට ඉඳ තියලා මේ අනේ මේ හේතුඵල ධර්මයට ඉඳ තියලා මේක දිහා බලාන ඉන්නකොට මහ පුදුමාකාර ගැරන්ටි නිකන් පොල් කටු විලෙන් ඇදලා ගත්තා වගේ හැම කෙනාගේම ඒකේ පුංචි නෑයි වැඩේ හැම කෙනාගේම පුදුමාකාර වෙනසකට දෘෂ්ටි වෙනසකට වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක වෙන කිසිම සාස්ෘණ වංශ නමකට වෙන කිසිම දර්ශනයක පෙන්වන්න බැරි වෙන විදිහට මෙතනදී පමණ තමන් මෙතෙන් යනකම් අරගෙන ගිය එල්ලේ අභිමතාර්ථේ ඒක පවා විපරිණාමයට ලක් වෙනවා. මම නිවන් දකිමි කියන ගියේ කරාට මමයක් නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ මානසිකේ භාෂාව සම්පූර්ණ අසරණ තත්ත්වයකට පත් වෙනවා. කියාගන්න බැරි වෙනවා මොකද වෙන්නේ කියලා. නමුත් නිකමට හිතනද ඒ වගේ ඒ විපස්සනා සම්මාදිට්ඨියකට උර දීලා ඇදී කටයුතු කරන කෙනෙකුට වටේ පිටේ හිටියේ නැත්තම් කල්යාණ මිත්‍රයෝ වටේ පිටේ තිබුණ නැත්නම් බුද්ධ ශාසනයක් මොකද වෙන්නේ කියලා. එවස මොන જાතියකින් කෙලවර වෙයිද කියලා. මේ වෙලාවට යාට කල්යාණ මිත්‍රන්ගේ ඇසුර අවශ්‍යයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ සංඝයාගේ සීලයේ ආරක්ෂාව අවශ්‍යයි. ඒක හරියට ජග්ගත් මහේශිකාවකට ඒ ගැඹ රැකගන්න කිරිමවුරු යොදනවා වගේ රාජ්‍ය ආරක්ෂාව යොදනවා වගේ යෝගාචරගේ ජීවිතයේ අත්‍යන්තයේම අරසාකලිතන රාජමහේසිකාවක් දරුගබක් රකින්න ආසේ කිරිවදින ගොයමක් රකින ගොවිය කුසේ ඒන අවස්ථාවේදී නැවත නැවත ඒක යොදමින් කලහප ගන්න නැතුව ටික ටික ටික ටික හිත පුරුදු කරන්න කියනවා මොන මල දානියාවක් ඒක මෙහිම පටන් ගන්න නෑ පවතින මෙහෙමයි යන්නේ මේක එක විදිහකට උපේක්ෂාවක් සිද්ධිය පටන් ගන්න ඕනම සිද්ධියක් ඉවර වෙනවා මේ ලෝකේ. ආ ඒකේ කාටවත් බය කරන අතර කරන්නේ. මේන්න මේ බව දන්නවනම් මෙතුආකල් අපි ජීවිතේ අරගෙන ආපු ඒ තද බල චිත්ත පීඩා එහෙම නැත්නම් මානසික ආසාහන දල දඬු ගති සේරම මේ වෙච්ච දෙයට වෙන තාලෙන් යන්න නොදී අපි මේව සකස් කරන්න යාම නිසා ඇතිවෙච්ච ප්‍රශ්න. වෙන දෙයකට වෙන්න ඇරලා ඒක දිහා බලාගෙන ගතියට බුදුහන් කරන තතතාවය කියලා. එහෙව්කම. ඒක එහෙම බෑ මට ඕන දාට වෙන්න ඕන කියලා සකස් කරන්න හතන්ද අත ගන්න ගියොත් ඉතින් නය වලිගෙන් ඇල්ලුවා වගේ තමයි කරන්නේ. මෙතනදී මේ සම්මා දෘෂ්ටි ඇති කරගෙන වෙන දෙයකට වෙන්න ඇරලා හුස්ම විදිහා නැත්තම් සක්මන් කරන දිහා ඒ තාලෙට යnderලා pore ගන්න දඟලන්නෙත් නැතුව හිත නින්දට වට ගන්නෙත් නැතුව මේ එල්ලේ මේ පදම මේ මේ එකලස දිගට පවත්නවායි කියන එකට මොනම ශිල්පයක්වත් මුළු ලෝකෙම නැහැ. ඉතිහාසය දැනගෙන ඉන්න පුළුවන් භූගෝලය දැනගෙන ඉන්න පුළුවන් ජීව විද්‍යා රසායනික කොයි එක දැනගත්තත් මේ එකලස තමා විසින්ම බෙල්ල කඩාගෙන අතපය කඩාගෙන ඉගෙන ගත යුතුයි. මේකෙදී සරුවචනසි කියනවා මට උඹලට කරන්න උදව්වක් නැහැ මොන්න මම පාර කියලා කියනවා. මැරෙන්න ඉස්සලා වයසට යන ඉස්සලා ලෙඩ වෙන්න ඉස්සලා මේක පොඩ්ඩක් පරීක්ෂා කරලා තියාගන්න. මොකද මේක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මරණ මොහොතට යනකොට. ඔය කොච්චර පිංකම් කරලා තිබ්බත් ඔය කොච්චර ආශිර්වාද පූජා කරගෙන තිබුණත් වනස් 5000ක් ගියා සුනාමිය ආපු දවසේ. එක එක්කත් ලෑස්තිලා හිටින්නේ නැහැ යන්න. ගොඩ වීමට අතවනවනවා තමයි හල්පසාගන්නේ. අයියෝ මා බේරගන්න උඩ කවුද බේරගත්තේ? ඊට පස්සේ නම් සර්වාගමක පූජාවල් කියලා ඉතින් අපි පින් පැමිණුවා. ඒ වාගේ තමයි මතක තියාගන්න මරණ චිත්තක්ෂණය හැම කෙනාටම සුනාමියක් තමයි. ගොඩ බිම හිටියා සුනාමියක් තමයි. ඉතින් ඒක මේ මට්ටමකින්වත් තේරුම් ගන්න නැතුව අම්මේ පෙන්කෙල කියලා ඉඳලා ඒක පාට මහබස් කාලා හොස්ම කියන වෙලාව එනකොට ඉතින් පපු යද්ද ගාන ඉතින් නැකත් බල බල තකමල හිතට වැඩක් මැරෙනවා හැම කෙනාම මැරෙනවා හැම කෙනා වයසට හැම කෙනාම ලෙඩ වෙනවා මෙන්න මේ ටික දැකගෙන තිබ්බනම් ලෙඩ වුණාට පස්සේ ඕක බල බල ඉඳ හුඟක් වෙලා හම්බ වෙනවා ලෙඩ ඇඳේ හිටියත් බල බල ඉන්න වයසට ගියත් මිනිස්සු අපිව කොන් කරත් කබයිරිලා ඊට කමක් නැහැ මම කවුරු දකින්නද කවුරු බලන්නද මම දැන් මහලු වියේ කියලා හුස්ම දිහා බලපල ඉන්නේ. ලේසියි. නැත්තම් කියන්නේ අන්නේ මේ හොරියච්ච බල්ලෙකුට තරමක් මාව සලකන්නේ නැහැ. මුන් ඉස්සරහා මට මේ ඔක්කොම අයින් අහලා බලලා කරනවා දැන් උන්ගේ මන අපිට වැඩ කරනවා ඕම් පේනවද මට කරන දේවල් කියලා අර මොකාරව මොනවක් කරන්නේ නැහැ නාකිය මැරෙන්නෙත් නැහැ දහහක වෙන්නෙත් නැහැ කියලා ඊළඟට බයි. බාහන කරපු එකට මොන මගුලක්වත් නැහැ උඹලට පුළුවන් නම් තම්බ කරගන්න බන කාවල්ල මගේ වැඩක් කරන්න බෑ. නිසා ඕගොල්ලෝ හිතුවට මේ බුදුරජාණන්සේ පෞල් කඩා ඊවන්න කොන්න බන්න නෙමෙයි මේකේ තියෙන්නේ. හොඳ ඊලන්දාරි වයිද හොඳ කලුකෙස්ටිදී හොඳ ජීවිතේ ප්‍රථම යාමේදී මේක අල්ලගන්න තිබ්බනම් ඒ නිසා ඇත්තටම හොඳ බාලදක්ෂෙක් වෙනවා. ඇත්තටම හොඳ ගර්ල් ගයිඩ් කෙනෙක් වෙනවා. ජීවිතේට මුණ දෙන්න පුළුවන්. අපි උගන්නන මොනම ශිල්පකින්වත් උදව් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා ලෝකායත විෂයන්. ඒ කියන්නේ අපි මේ අඳුර ගන්න මේ ලෝකයේ තියෙන විෂයන් සියල්ලකම එකයි සිද්ධ වෙන්නේ සුසාන වර්ධනයක් විතරයි. මලසෝංකොත් විතරයි වැඩෙන්නේ කියලා. මනුෂයාට මනුෂ්‍ය ජීවිතය අවබෝධ කරගන්න ඕන නම් මේ කියන සම්මා දිට්ඨිය අවබෝධ කරගන්න වෙනවා. ඒක ඔය සීල සමා සීල සම්මා දිට්ඨිය නැත්නම් කර්ණශකත ඥාන සම්මා දිට්ඨිය, චිත්ත සම්මා දිට්ඨිය කියන නැත්නම් චිත්ත විසුද්ධිය නැතුව අමාරු. ඉතින් ආයෙවැනි දෙයක් සඳහා අපි ජීවිතේ දවසක් වෙන් කරා නම් පැයක් වෙන් කරා නම් විනාඩියක් වෙන් කරා නම් ඒක ඒකාන්තයෙන්ම Taman කෙරේ අනුකම්පාවෙන් කරන කෘත්‍යයක් කියලා හිතා ගන්න. ඒ නිසා අපි කෙනෙක් කවුරු හරි අනුකම්පාවක් තියෙනවා. සහලේ න්යායකෝ වේවා මිත්‍රා මාත්‍යෙක් වේවා. බුදුන්සේ සඳහන් කරේ මාසට මේක කියලා දීලා මේ වැඩක් බලාගන්න කියලා කියලා දෙන්නේ. ඒක විශේෂ අවශ්‍යයි අද මේ යුගයේදී. ඒ තරම්ම හැම ශිල්පෙම දක්ෂකම් පවත්වන්න ගිහිල්ලා විනාශ කරගන්න, චිත්ත විනාශ කරගන්න, පරිසර විනාශ කරගන්න ලෝකෙක මේ Tamange සිද්ධ වෙන මේ උෂ්ම රැල්ල දිහා බලලා වාම දක්න දිහා බලලා ඒකෙන් ලබාගත යුතු මේ විපස්සනා සම්මා දිට්ඨිය ඔගොල්ලෝ හීනකින්වත් හිතන්න කවුරුත් 2600ක් කියන නිසා පිලුණු වෙලා තියෙනවා කියන්නේ. ඒ කහ කෑල්ල දෙකට ගැටුවා වගේ පේනවා. ධර්මයේ සම්පූර්ණ සජීවී තමන් සතිමත්. තමන් අප්‍රමාදී. තමන් පමාදේ නම් වැටලා තියෙන මදේට පමාදේ වැටලා තියෙනවා ධර්මයක් එහෙමම හේ බාලා යනවා. ඉතින් එහෙම වෙන්න දෙන්නේ නැතුව අප අප වෙනුවෙන් අප දක්වා නැත්නම් මේ අවුරුදු 2600ක් පැමිණිච්ච මේ ධර්මයේ තවදුරටත් පණ පිහිටවලා තමන්ගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරන ලෝකෙටත් ආදර්ශයක් කියලා මැරෙන්න නම් අපිට මේ පෙතට යන්න වෙනවා. ඒකම හිතනවා සිංහල බෞද්ධයාගේ යුග මෙහෙවරක් කියලා. ඒ නිසා මේ වැඩසටහන සම්බන්ධ වෙලා අහුවා බනහලා හෝ වේවා යම් කිසි කෙනෙකුට යම් ධෛර්ය අචිත්ත ශක්තියක් ඇති වෙනවනම් ඒ හරහා ඒ තමන්ගේ අභ්‍යන්තර සාසනය වඩා ගන්නත් ඒ හරහා බාහිර සාසනට ආදර්ශයක් දෙන්නත් අද මේ ධර්ම දේශනාව එක හේතු ආසනාව වේවා ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සිල් දනාටම සනසිමුදා වේවා ඉඳයි අපි පසුගිය දවස් දෙකේදී කළා වගේ මේ වෙලාවේදී දිව්‍යන් පින්දීප ඥාති පිප්පණීම් සහ අපාපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීම අදහසින් එත්තාවතා සාති ගාථා සත්‍යයනා කිරීමේ පින්පැමිණීමට පෙළඹේ. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා කතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං ඉදං වෝ සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආශිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ඥාන නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාහි බාල සමාගමු සතං සමාගමු යාව ඉපාණපත්ත්‍යා සාදු සාදු